ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශීරුව දෙනා ධර්ම ගෞරවයෙන් යුක්තව নমස්කාරු කාර්යයක් දීලා පටන් ගමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ අම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනි කලන්දක නිවාපීතේන කෝපන සමයේන භගවා සක්ඛතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පින්දපාත සේනාසන ගිලාන පච්චේනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක් මේ වගේ කරනකොට හැමදාම අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවක් සුතානුග්‍රහිතයක් වශයෙන් ධර්ම දේශනාව පවත්වන. ඉතින් ඒ සඳහායි මේ අපිට <coughs> කාලය පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි දින කීපයක් එකම වහලක් ඇත එකම පිටසක් හමු වෙන නිසා ධර්ම මාතෘකාවක් අරගෙන මේ මාතෘකාව අනුව දේශනා මාලියක් දේශනා මාලාවක් වශයෙන් පැවැත්වීමේ ක්‍රමයෙන් අපට ගැඹුරකට විවිෂ්ඨ වෙන්න පුළුවන් නිසා මේ වැඩමුළුවේදීත් ඒ චාරිත්‍රයෙන් පවත්වමු කියලා මම යෝජනා කරනවා. ඒ වාගේම ඒ භාවනා වැඩ භාවනා වැඩමුළුවේ දේශනාවලිය සඳහා සුසීම සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් මම තෝරගන්න යෙදුනා. මම හිතනවා ඒක දිගේ අපි දේශනාවලිය පවත්වනකොට අපට අප අපගේ තියෙන නොදන්නා දේවල් අසා ගැනීමේ ශක්තිය, ඇසූ දේවල් පිරිසුදු කර ගැනීමේ ශක්තිය, සැක දුරු වීමේ ශක්තිය, ඒ වගේම ඇහිමෙන් හුදු චිත්ත මනස්ස පහදින ස්වරූපේ වගේ දේවල් නැත්නම් ධර්ම දේශනාවකින් ධර්ම අනුශාසනා කළ බෙන ආනිසංස ලැබෙයි කියලා. ඉතින් මේ සූචීම සූත්‍රය වෙන කාලේ වෙනකොට සරුවච්චන් වහන්සේගේ ශාසනයේ පූර්ව බුද්ධ ශාසනයේ ගත වෙලා පස්චිම ශාසනයයි එහෙම නැත්නම් කියනවනම් පළවෙනි අවුරුදු 20 පහුවෙලා සිද්ධ වෙච්ච වැඩක් වගේ පේන්න තියෙනවා. ඒ මොකද එතකොට සරුවච්චන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාප කියන ස්ථානයේ වැඩ හිටියා. ඒක ඔය සවැත්නුවර ජේතවනාරාමයට පස්සේ සිදුවෙච්ච වටිනා විහාරාරාම පූජාවක්. සවැත්නුවර ජේතවනාරාමේ බිම්බිසාර රජතුමාගේ විශේෂ රාජ්‍ය අනුග්‍රහයත් සිදුණා. අනාථපිණ්ඩික සිටුතුමා විසාකා මහෝපස්කා මුල් වෙලා එතකොට රජගහනුවර වේළුවනාරාමයේ ගත කරන කාලේ අනුග්‍රහය ලැබුණේ සවැත්නුර කොසල් රජුරුවන්ගේ මෙතන අනුග්‍රහ ලැබුණේ බිම්බිසාර රජුරුවන්. ඒ වගේම ජීවක ආදී ඒ ප්‍රධාන උපස්ථායකයන්ගේ මේ අප උපස්ථාන ශිවපස්ස සංග්‍රහය ලැබෙමින් හිටියේ. ඉතින් මේ කාලේ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සංගායනාවේදී කෙලින්ම මතක් කරනවා ඒවම් මේ සුතං ඒකං සම්යම් භගවා රාජගහේ වීරති වේලුවනේ කලන්දක නිවාපේ කියලා. ඒ කියන්නේ සර්වඥාන්සේ විහාර ආරාම පිළිගන්න අනුතන වදාarලා ඒ වගේ ස්ථානගත වෙච්ච කාලයක්. ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනය. දෙක තේනකෝපන සමයේන භගවා සක්කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේන කියලා ඒ සර්වජන් වහන්සේගේ වැඩපිළිවෙල පිළිබඳව සූත්‍රයට අදාළ පසුබිම සාකච්ඡා වෙනවා සූත්‍ර පාළියේ. ඒ සමයේ සාරෝ සාරිවත්යන් වහන්සේ ඊ타මත්ම සත්කාරයට භාජනය වෙලා. ඒ කියන්නේ දැන් රට්ටු අඳුනගෙන තියෙනවා සර්වජන් වහන්සේගේ වැඩපිළිවෙලේ තියෙන නෛර්යානිකත්වය. ගරුකතෝ හෝති ගරු භාවනියටපත් වෙලා තියෙනවා. ඒ වගේම මානිතෝ පූජිතෝ බහුමානයටපත් වෙලා තියෙනවා පූජාවලට ලක් වෙලා තියෙනවා අපචිතෝ කවුරුත් වගේ ඔළුව නමලා පාත් කරන්න ਸਰවඥාන්සේට ඉදිරි පිට ඒ වගේ යටහත් පහත් ගති පවතින පටන් ගන්න තියෙනවා ඒ වගේම චීවර පින්න පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්වනක් පිරිසන මේ පිරිකර සිව්පසයය බොහෝ කොට ලැබෙන්න පටන් ගන්න තියෙනවා ඒ කියන්නේ දැන් තාවුරු වෙලා මුල් බැහැගෙන දැන් ਸਰවචාන්සික වැඩපිළිවෙල රටේ සමාජෙ පිළි අරන් තියෙනවා කියන එකයි කියන්නේ. ඉතින් මේකට සාපේක්ෂව ඊගා වාක්‍යයේ සඳහන් වෙලා තියෙනවා එතකොට අන්‍ය පරිබ්‍රාජිකයන්. ඒ කියන්නේ ඔය ජේතවනාරාමේ රජගහනුවර වේළුවනාරාමේ ඉසිකිලිය ආදී පබ්බතවල පුරා චිරාත් කාලයක් බොහෝ අන්‍ය පරිබ්‍රාජකයන්ගේ වාසස්ථානය වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ව කාලයක් ඒ විවේකීට කැමැති කායි විවේකේ හොයාගෙන යන විවිධ තපස්නිකායන්ට පරිබ්‍රාජකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තෝතන්නක් වෙලා තියලා තියෙනවා. ඉතින් ඒ ඇත්තන්ට මෙතෙක් කල් තිබුණු ලාභ සත්කාර සම්මාන සිලෝක සරුවච්චන් වහන්සේට වැඩි වෙනවත් එක්කම ඒ ඇත්තන්ට අඩු වෙන්න පටන් ගන්නවා. අන්නේ පරිබ්‍රාජකයන්ට අර වගේ සක්කච්ඡක සක්ක සත්කතෝ කියලා කියන්නේ සත්කාර කරන ගතියක් තියෙනවා. ඒ අත්තන්ගේ සත්කාර අසක්කතෝ වෙලා තියෙනවා. සරුවචනාංශගේ සත්කාර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගරුකතෝ කියන එකට සරුවචනාංශය ඇතුළු මේ පිරිසට භික්ෂු සංඝයාට ගරු සම්මාන වැඩි වෙනකොට අනිකුත් පරිබ්‍රාජකයන්ගේ දිස්නේ අඩු වෙලා ගරු සරුකම් අඩු වෙලා තියෙනවා. මානන පූජන බහුමාන කරපු දේවල් පූජා පවත්වපු වගේ අඩුවක් පේන්න තිබිලා තියෙනවා. අපචිතෝ කියලා කියන්නේ ඒ අත්තන්ට ඉස්සර බොහොම රහතන් වහන්සේලාට වගේ සලකගෙන තියාගෙන හිටියා. දැන් මිනිස්සු එච්චරම ඒ සඳහා ඒ අත්තන්ට එච්චරම හිස නමල ගරු කරන ගතියක් අඩු වෙලා තිනවා. ලාභ වශයෙන් කීවර පින්න පාස්සේ නාසන සඳහා අඩුවක් පේන්න වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ඒ ආධ්‍යාත්මික ලෝකයේ ආගමික ලෝකයේ පැහැදිලි නැම්මක් පැහැදිලි ගැම්මක් ඇති වෙච්ච බවක් පළවෙනි වාක්‍ය තුනෙන් මේ සුසීම සූත්‍රයේ සඳහන් ඉතින් මේක තමයි පසුබිම. මේ සූත්‍රයක් ඇති වෙන්න සුසීම කියන පුද්ගලයා එතකොට ඒ යන්නේ පරිබ්‍රාජක පිරිසක පිරිසක් අතර නමක් දිනාගෙන හිටපු කෙනෙක්. අන්නේ පරිබ්‍රාජක පිරිසක නායකයෙක්. ඉතින් ඒ අන්නේ පරිබ්‍රාජකයන් මේ සිද්ධියදී ආ දැකලා සුසීමට කතා කරලා කියනවා මේ කාලයේ සර්වජන් වහන්සේට සහ සරුවචනාංශගේ ශ්‍රාවක පිරිසට මේ විදියට රට්ටු සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී ඒ කොහොම කරන්න තියෙන දේවල් මේ පැත්තට හැරිලා තියෙන්නේ. දැන් පරිබ්‍රාජකයන්ට අසක්කතෝ අගරුකතෝ අමානිතෝ අපූජි නපූජිතෝ අනප න අපචිත අනපචිතෝ ලාභ වශයෙන් පිරිහීමක් තියෙනවා. ඒ නිසා සුසීම මොකද හිතන්නේ සරුවච්චන්හන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වෙලා ওই සරුවච්චන්හන්සේ කියන බණ ටිකක් ඉගෙනගෙන ඇවිල්ලා අපටත් ඉගැන්නුවොත් අපිටත් ඒ ටික කියවුවොත් රට්ටු ආපහු අපිට සලකාවි. ඒ නිසා කැමැති නැද්ද සරුවචනස් ළඟට ගිහිල්ලා ඊ ওই සරුවචනන්සේ උගන්වන බණ ටිකක් අහගෙන ඉඳී කියලා. ඊට පස්සේ ඉතින් එතනකොට තේරවාදී අටුවාව මෙතනදී අර්ථකථනයක් දෙනවා. ඒ හිටපු පිරිස අතරේ පරිබ්‍රාජක පිරිස අතරේ සුසීම කියන්නේ ටිකක් දක්ෂයෙක්. ඒගොල්ල අතර නායකත්වයට සුදුසු කෙනෙක්. ඒ නිසා ඒගොල්ලෝ ස්වච්ඡන්දයෙන් ඒකච්ඡන්දයෙන් සුසීමව තෝරාගත්තා. ගිහිල්ලා බුදුහාමුදුර ගාඩ ගිහිල්ලා මොනවද කියන්නේ මිනිස්සුන්ට. ඒ කියන දේ අහපුවාම මිනිස්සු ওই විදිහට සලකන්නේ අන්නේ පද ටිකක් ඒ සමීකරණ ටිකක් ඒ ව්‍යාකරණ ටිකක් ඉගෙනගෙන එන්නේ ඇවිල්ලා අපිට උගන්වන්න අපිත් ඒක ගෞරවයෙන් ඔබතුමාට මේ වාගේම ඉගෙනගෙන අපි රට්ටුන්ට ඕක කිව්වහම දැන් හරියයි කියලා. ඉතින් ඊට පස්සේ සුසීම යන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. ඒක පිළිබඳව වුණත් ශාසන ඉතිහාස වශයෙන් බලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කාටත් වගේ අනුකම්පා කරන කෙනෙක්. මේ සුසීම වගේ පිරිසිදු අදහසකින් යන්නේ නැති ඇත්තෝ ඍජුවට යන්නේ නැති අත්තු බොහෝ විට ආනන්ද ස්වාමීන් වහන්සේව තෝරාගන්න තියෙන ඊට වැඩි. ඒ මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ සෑම කෙනෙක් ළඟම බොහෝම විශේෂ ශක්තිත් තිබුණා කිට්ටු කරන්න අමාරුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ගාව තිබුණා කාටත් වගේ යන්න පුළුවන් හොඳට hina වෙලා කතා කරන ඒ මූණ දීලා වැඩ කරන ගතියක්. ඒ නිසා ආනන්ද ස්වාමීසිකාට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේලාගේ වැඩ ගැන සද්ධාාවක් ඇති වුණා මම ඇවිල්ලා පැවිදි වෙන්නද කියලා. මම කැමැති ඔබ සුමාංශය අර්ථේ ඔබ වහන්සේ අර්ථේ පැවිදි වෙන්නේ කියලා. ඉතින් මෙතනදී කොහොම නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන එක බෞසුත භාවයක ලක්ෂණයක් වශයෙන් අඬගහගෙන යනවා සරුවත් යනවාසලම. ගිහිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිබ්‍රාජකයා නැත්නම් මේ පරිබ්‍රාජක නායකයා ඇවිල්ලා මහා ළඟට ඇවිල්ලා මෙහෙම කතා කරනවා පැවිදි වෙන්න කියනවා කියලා. එතකොට සරුවච්චනන්ස කියනවා එහෙනම් ආනන්ද පැවිදි උපසම්පදා දෙන්නේ කියලා. පස්සේ මේ සුසීම දැන් සුසීම හාමුදුරුවෝ බාටපත් වෙනවා. සරුවච්චනන්සගේ තනුමැති තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ගුරු තන්නීලා සලකගෙන කරගෙන ඉන්න වෙලාවේදී එක දවසක ඉතින් සංඝයා වහන්සේලා වගේක් ඇවිල්ලා වස් කාලිවර වෙලා සරුවච්චනන්ස ළඟට ඇවිල්ලා ඒ ඒ ඇත්තන්ගේ භාවනාතරතුරු විස්තර කතා කරනවා. කතා කරනකොට අඤ්‍ය භාව ප්‍රකාශ කරන ඇත්තෝ තියෙනවා. ඒ කියන්නේ Taman යමක් සඳහා මේ ගීගේ අතෑරලා ඇවිල්ලා පැවිදි වුණාද ඒ කාත්මේ කෘත්‍යය දැන් සම්පූර්ණයි මගේ වැඩ කටයුතු වසන ලද බඹසර නිමයි කළ යුතු කටයුතු නිමයි මම බර බහා තබුවක බවට ਸਰවචනසී ඉදිරිපත් වෙලා ඉදිරිපිට ප්‍රකාශ කරනවා ඉතින් සරුවත්යන්සේ ඉතින් සන්තෝෂ වෙලා නැත්තම් ඒක අනුමත කරලා ගියාට පස්සේ ඉතින් සුසී මහඳුරෝ ආවේ මේ මේකේ තියෙන රහස් ටික එහෙම නැත්නම් මේකේ ධර්මීය කරුණු ටික අල්ලගෙන යන නිසා අර හාමුදුරුවෝ ගිහිලා අනෝ ඔබතුමන්ලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාව මෙහෙම ප්‍රකාශ කරනකොට ඔබතුමන්ලා මේ වැඩ කටයුතු නිම කරයි කියන එක නේද මේ කියන්නේ කියන ඔව් කියලා. ඒ හාමුදුරුවෝ කියනවා ඔව් අපි එහෙම තමයි කිරුවේ කියලා. ඉතින් සුත්‍රිමට හරි සන්තෝසයි. ඒ කියන්නේ මම දැන් ආපු තැන නිදානේ හොඳට මැණික් මුතු මැණික් තියෙනවා. කියන්නේ හොඳ තැනකට ඇවිල්ලා තියෙන. ඊට පස්සේ සුචි මහනවා එහෙනම් ඔබ වහන්සේලාට මේ එක්කෙනෙක් වින්දගෙන බොහෝ දෙනෙක් වෙන එක එහෙම නැත්නම් මේ පිටියක් කරා කන්දක් කරා ඇවිදින්න පුළුවන් ගතිය අහසේ මේ පොළවේ ඇවිදින වගේ ඇවිදින ගතිය පොළවේ වතුර වගේ කිමිදෙන්න පුළුවන් ගතිය එහෙම නැත්නම් කුරුල්ල වගේ පියාඹන්න පුළුවන් ගතිය ආදී මේ විවිධ වූ ඉදිවිද ඥානෙ තියෙනවාද කියලා. ඒ කියන්නේ මේ ඉර්ධ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද කියලා. අර හාමුදුරුවෝ කියන බෑ කියලා. ඊට පස්සේ සුසීම ඒ කියන්නේ ඒ කාලේ තිබුණු මේ සාර්ථක පැවිද්දෙක් ගාව යෝගාවචරෙක් ගාව තීන්දෝන කියලා මිනිස්සු හිතාගෙන ඉන්න දේවල්. ඊළ සම්පූර්ණ විස්තරයක් සහිතව අහනවා මෙන්න මේ කියන ඉද්ධිවිද ඥාන වල විස්තර සම්පූර්ණ පොතක තියෙන සාමාන්‍ය විදිහට කියලා අහනවා. ඒ හැමදෝ නැහැ කියලා කියනවා. ඊට පස්සේ සුසීම කරබනෙදලා අහනවා. එහෙනම් ඔබ වහන්සේලාට ඈත තියෙන දේවල් ඇහෙන, හිතුව පැතුව දේවල් අහන්න පුළුවන් දිවකන නැත්තම් දිබ්බ සෝතඥානෙ පවතිනවාද කියලා. ජහම්දු කියනවා නැහැ කියලා. අර අර බුදුහාමුදුරුවෝ ගාඩ ගිහිල්ලා අඤ්ඤ බා ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේලාට තම තමන් එක භාවනා කරන අනික් අයගේ හිත දකින්න පුළුවන්. ඒ ඇත්තන්ට මේ සරාග හිතක් පහළ වුණා කියලා සරාගිත පහළ වෙච්ච අය සරාග හිත අඳුරන්න පුළුවන්. ඒ වගේම විතරාගේ හිතක් පහළ වුණා කියලා විතරාගේ හිත අඳුරන්න පුළුවන්. සද්දෝෂ හිතක් කාටට ආවා කියලා අඳුරන්න පුළුවන්. විිත දෝෂ හිතක් ආවයි කියලා අඳුරන්න පුළුවන්. එහෙම නැත්නම් සමෝහගත හිතක් අමෝහ හිතක් අඳුරන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන හිතක්, මහත්ගත හිතක්, අපමඤ්ඤ හිතක්, එහෙම නැත්නම් අරූප ධ්‍යාන හිතක්, එහෙම නැත්නම් ඒ විවිධ අරූපද්ද සමාපත්තිය විතර කරන්න බලන විශිෂ්ට ඥාන එක එකක් එක එකක් කියලා නම් බාහසලට එහෙම එකක් තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා එක තොගේට කියන නෑ කියලා. ඊට පස්සේ අහනවා එන ඔබ වහන්සේලාට මේ කෙනෙක් දිහා බලලා එයාන්ට එයාගේ පෙරවිසු කඳ පිළිවෙත දන්නා නුවණ. මෙයා අසවල්ව ඉඳලයි මෙතෙන් ආවේ. ඒට ඉස්සෙල්ලා මෙයා මෙහෙමයි හිටියේ. එයාගේ වර්ණය මෙහෙමයි, කුලය මෙහෙමයි, ගෝත්‍රය මෙහෙමයි, අඳුම මෙහෙමයි, කෑම බීම මෙහෙමයි. ආදි වශයෙන් එහෙම අනුන්ගේ පෙරවිසු කඳ පිළිවෙත කියලා අපි කියන්නේ. කුබ්බේ නිවාසානුස්සති ඥාන විස්තර කියලා අහනවා. ඔබ වහන්සේලාට එහෙම ඥානයක් තියෙනවා කියලා. ඉතින් ආහම්තුරු කියනවා ඒත් නැහැ. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේලාට මේ ඈත පේන දේවල්, සිද්ධ වෙන දේවල් දැකීමේ දිබ්බ චක්කු ඥානය වහලා තිබුණ දෙයක් ඇස්සරියා පෙන්වනවා වගේ බලන්න පුළුවන්. ඒ දිබ්බ චක්කු ඥානෙ කියනවාද කියලා විස්තර සහිතව නැහැ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේලාට මේ අරූප ධානවල විශිෂ්ට ඥාන තියනවාද කියලා නෑ කියන්නේ. ඉතින් දැන් මේ ආම දැන් මේ සුසීම හාමුදුරන්ට අර ගහකට ගල් ගහනවා ගල් ගහනවා ගල් ගහනවා එකක්වත් අඹ වැටෙන්නේ නෑ වාගේ. ඊට පස්සේ අහනවා මේ මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ කියන වචනේ මට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ කියලා. දැන් අතෙන්ද කියලා බුදුහාමුදුරු ඉස්සරහා කියනවා මේ නිවන් දැක්කයි කියලා. නමුත් ඇවිල්ලා බලනකොට මං ඉල්ලන මොකක්වත් නැහැ. ඉතින් මොකක්ද ඔය ඔය ලැබපු නිවන? එහෙම නැත්නම් මට මේක ගැටේ ලියා ගන්න බෑ. මෙතන ගැටයක් තද වෙනවා. ගැටේ අමාරුයි කියලා. ඊට පස්සේ මේ මේක ටිකක් මට විස්තර කරලා කියලා දෙන්න. ඉතින් හාමුදුරුවෝ මට අපිට මොනවත්වත් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. සුසිය උඹට තේරුණා වේවා නොතේරුණා වේවා අපි පඤ්ඤා විමුක්තයි. අපි චේතෝ විමුක්ත පැත්තෙන් නිවන් දකපැත්තෝ නෙවෙයි. අපි ප්‍රඥා විමුක්ත වෙච්චෝ. ඒ නිසා ඔබ දැනගත්තා වේවා නොදැනගත්තා වේවා අපිට කියන්න තියෙන අපි පඤ්ඤා විමුක්ති මේ රහතන් වහන්සේලා කියලා. ඉතින් අර සුසීම කරකොල ඇතරිය වාගේ. අද ලංකාවේ ඉන්න ඔක්කොමලව කරකිල්ල ඇතරලා තමයි තියෙන්නේ. ඔක්කොමලා නිවන් දකින්න හදාන්නේ ওই වගේ අන් එයි කියලා. එහෙම නැත්නම් මොනවා හරි හම්බ වෙයි කියලා. ඉතින් හම්බෙලා ගිහලා හැම තැනම ගිහලා පවුරු ගාලා කුණු කොටවල වලයි වැසිකිලි වලයි හොයනවා මේ මෙතනවක්වත් දිබ්බසෝත ඥානෙ දිබ්බචක්කු ඥානෙ තියෙනවද අනුන්ගේ හිත බලා ගන්න පුළුවන්ද කියලා ඔය ඇහෙන කිරෙන කතාවල් වලින් හරිය ලස්සනට පේනවා. ඒක හොඳටම තිබුණේ අපේ ලොකු සාංශ වැඩ ඉන්න කාලේ. ලොකු සාංශ වැඩ ඉන්න කාලේ ඔක්කොමලා අන්දලා තිබ්බ ලොකු ස්වාමීන් වහන්සේට අරයා වෙලා තිනවා මෙයා වෙලා තිනවා අරක වෙලා තිනවා මේක වෙලා තිනවා කියලා. ඉතින් හැම කෙනාම ඇවිල්ලා කොනහල බලනවා පොඩ්ඩක් තියෙනවද කියලා මොනවා හරි ගෑවිලා හරි එන්නේ. ඉතින් ඒක දිහා බලනකොට තේනවා මෙච්චර උගත් වුණාට මෙච්චර ජීවිත කාය নিরপেক্ষ භාවනා කරාට අර හිතේ තියෙන කහට ගතිය. කසට ගතිය. නැති කෙනෙක් නැහැ. හැම කෙනාම හදන්නේ මුඛා කරි දෙයකින් ආරූඪ කරන්නයි. මං හිතියා ලොකු සාංශගේ ආදාහන වෙලාවටත් නානා ප්‍රකාර ඇවිල්ලා කිව්වා කට්ටිය රැස් වී දෙනවා දැක්කා මේ මේ ආශ්චර්ය ධර්ම තිබුණා. අනේ මං අවුරුදු 3ක් විතර බුදුහාම ලොකු හාමුදුරගේ තන්නේ කර ඔත්තු සේවය කරලා බැලුවා මොකක්වත් මං දැක්කේ නෑ. අවුරුදු මාස 18ක් විතර ලොකු සංසතිය කියලා මොක කරපු මගුලක් නෑ කරන්නේම ඔත්තු බලන එක තමයි මම. මොනවා හරි අං අපේවා තියනවාද කියලා නෑ. මොකක්වත් තිබුණේ නෑ. ඉතින් ලොකු සංසතිය ආවට පස්සේ ලොකු සංසතිය කියන්නේ මේ මිනිස්සු ඇවිල්ලා බලන්නේ හැම වෙලාවෙම භාවනා කරලා අතිරේක මොකක් හරි හම්බ වෙයි කියලා. මොනවාක්වත් නොලැබෙන එක තමයි චේතෝ මුත්‍ය පඤ්ඤා විමුක්ති කියලා විශේෂයෙන් කියන්නේ. ඉතින් මේ සූත්‍රය මම ඒ නිසා තෝරාගත්තා. ඒක කාටක්වත් මේක පට ඇරලා දැකගන්න මෙවැනි සූත්‍ර සූත්‍ර පිටකේ තියෙනවයි කියලා පෙන්නන. මේ භාවනා කරන කට්ටියට තියෙන්නේ කෙලෙස් අයින් කර දැමීම හැර මොනක්වත්ම අපේක්ෂා කරනවා නම් මේ සුසීමට වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් මේක මනෝ ව්‍යාධියක්. මේ මනෝ ව්‍යාධියගේ ලක්ෂණ දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි මේ සුසීම වගේ කවදාකවත් නිවන් දකින්න නෙවෙයි භාවනා කරන්නේ. දෙක ලාභ සත්කාර තමයි එකම මුලැමැද අග අපේක්ෂාව. ලාභ සත්කාර සම්මාන තියෙන තැනකට යනවා ඉස්චින් පාත් කරගෙන ගිහිල්ලා ඕන කැපකිරීමක් කරන්න රහත් නිමයි. පැවිදි වෙන්නම් අරක දෙන්නම් මේක දැන් ඔක්කොම දෙනවා වෙන කොහක්වත් යන්නේ යන්නේ ලාභ සත්කාර තියෙන තැනටමයි ඊළ අපේක්ෂා කරන්නේ මෙන්න මේ ලාභ සත්කාර ලබා ගැනීමේ කෙටි ක්‍රම. එහෙම නැත්නම් මේ මේ ලාභ සත්කාර ලබා ගැනීම ක්‍රමයේ හොරකම් කරගෙන එන එකටයි මේකේ තියෙන. මේකේ තියෙනවා ධම්මත්තේනක කියලා. ධර්මයේ හොරකම් කිරීමේ අදහසින් තමයි කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඔත්තු සේවයක සිදුවෙන දේ. ඒක ඉතින් අර ථේරවාදී ආචාර්යවරු බේරිච්ච ආචාර්යවරු මුලින්ම දැනගෙන කටයුතු කරපු නිසා අද 2600ක් යනකම් අපේ ශාසනය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අනෙකුත් ශාසනවලත් නැතුව නෙවෙයි. ඒවයිදී එයත් අන්න මේවා හරියට ඉර ඇඳලා පෙන්ලලා නැති නිසා වගේ අසරණ ගතියක් තියෙනවා. නමුත් මේ ථේරවාද ශාසනයේ අපි වැඩ කරන එකේ අවශ්‍ය නම් පාර තියෙනවා. ඒ වගේම ਸਰුවචනාංශ විවෘත කරව පාරේ අනන්තවත් පිටපොට පටල ගන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඕන තරම් පිටපොට පටල ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාවේ හැටියට හරිය ලස්සනට මේ වගේ සිද්ධු ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මෙහෙමයි ලෝකයා මේ සාසනය දිහා ආධ්‍යාත්මයේ දිහා ආගම දිහා බලන්න. ඒක මනෝව්‍යාධියක්. ඒ මනෝව්‍යාධියට අහු වෙන්නේ ලාභ සත්කාර තියෙන තරමයි. ඒ නිසා අද්ද බුද්ධ ආගමට වෙලා තියෙන ප්‍රධානම වැරද්ද ලාභ සත්කාර වැඩිකම්. ඒ නිසා කිසිම කෙනෙක් යන්නේ නැහැ මේ තමන්ගේ දුක නැති කරගන්න අදහසෙන්. එහෙම නැතිනම් දුකට මුහුණ දෙන්න එපායි. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මැස්සෙක්වත් වහ නැතුව කැස්සක් ඉඹිසක් නැතුව නිවන් දකින්න. කිසිම දුකකටපත් වෙන්න බෑ කිසිම දුකක් කිසිම පීඩාවකටපත් වෙන්න බෑ සුඛ ප්‍රතිපදාවෙන් නැත්තම් සුඛෝපභෝගීව බෙන්ස් කාර් වලින් අර මේ කාපට් දාපු පාරෙම ගිහිලා කෙලින්ම නිවනේ නතර කරලා ඉන්ටර්සිටි එකේ ගියා වගේ අතරමඟ නතර කරන්න තු යන ගමනක් තමයි බලාපොරොත්තු ඉතින් ඒක නිසා මේකදී ලස්සනට සුසීම වරණගනවා සංසිද්ධිය. පස්සේ මෙතනදී සුසීමට ඇති වෙන විශාල ඉච්ඡා බංගත්වයක්. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා බොරු කියනවත් නෙවෙයි නමුත් මේ ස්වාමීන් වහන්සලා කියන දේ නෙවෙයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුර කාට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පැවිදි උපසම්පදා ලැබපු කෙනෙක්. ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ පිරිසක් ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිසක් මෙන්න මේ විදිහට මේ තමන් Brahmacharya වැස නිම කළ බවත් ඒ වගේම යමක් සඳහා ගීගේ අතෑරලා <clears throat> පැවිද්ද ලැබුවා නම් ඒ දේ සාක්ෂාත් කර බවත් ඉෂේ බර බිම තබ බව සඳහන් කරා මේ කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන් ලැබුවා කියන එක නේද කියලා ඉතින් බුදුහාම කියන ඔව් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මාත්‍යක මම එක එක්කෙනෙක්ගෙන් අහුවා ළඟට ගිහිල්ලා ඔබතුමා ඉදිවිද ඥානෙ ලැබුවාද දිබ්බසෝත ඥානෙ ලැබුවාද එහෙම නැත්නම් අනුන්ගේ හිත් දැනගන්න චේතසෝචේත පරිවි පරිච්ඡ ඥානද ඥානෙ ලැබුවාද දිබ්බ පුබ්බේ නිවාදානුසති ඥානෙ ලැබුවාද දිබ්බ චක්කුණාව ලැබුවාද නැත්නම් ධානය ලැබලා තියෙනවද කියලා මොනවත් නැහැ ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා විස්තර කෙරුවෙත් නැහැ. මට ඕනේ මේක විස්තර වශයෙන් දැනගන්න. විස්තර ලැබුණෙත් නැහැ. ඒක නිසා මට හිතුණා ඔබ වහන්සේ හම්බෙන්නේ. මේකේ මේ මට විස්තර වශයෙන් දැනගන්න. ඉතින් බුදුරජාණන්සේ hina වෙන හැටි මට නිකන් හිනෙන් හිතෙනවා. හීනෙන් හිතා ගන්න පුළුවන් කොහොම hinaවක් කැණ්ඩක්ද කියලා බුදුහාමුදුරන්ට. මොකද දැන් තියෙන විකාර දිහා බලනකොට එදායින් අදයි කිසි වෙනසක් නැහැ. ඒතර බුදුරජාණන්සේ කියනවා පුබ්බේව කෝසුසීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණං කියලා. ඒ කියන්නේ මේ මිනිහා ප්‍රශ්න අහන්න වෙන කොහෙද බුදුහාමර උත්තර දෙනවා? නිකන් හරස් කැපෙන්න වගේ උත්තර දෙනවා සුසීම ඉස්සල්ලාම ධම්මට්ටි ඥානේ පහළ වෙනවා. එහෙම නැත්නම් දේක හේතුව දැක ගන්න පුළුවන් ඥානය කෙනෙකුට පහළ වෙලා ඊට පස්සේ තමයි ආනිවන් ලබන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු මෙයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක තේරෙන්නේ නැහැ. උඹට තේරුණත් සුසීම නැති වුණත් ඉස්සල්ලාම තියෙන ධම්මට්ටි ඥානෙ. ධම්මට්ටි ඥානෙන් පස්සේ තමයි නිබ්බාණය කියලා බුදුහාම සඳහන් කරන්නේ. ඉතින් සුසීම බුදුරජාණන් වහන්සේ කියනවා අනේ කරුණා කරලා මට මේක කියලා දෙන්නයි කියලා. මේ දිග්ගටම ඒ සූත්‍රයේ දිගටම තියෙනවා ඒ සුසීම කටයුතු කරන්නේ ධම්මට්ඨේනකෙක් විදියට. මේ බුදුහාමතුන්ගෙන් අවශ්‍ය කොටස් ටික ඉගෙනගෙන ගිහි වෙලා ගිහොලයන් ඉගෙනගෙන ලාභ සත්කාර ලබන අදහසෙන්. නමුත් බුදුරජාන් වහන්සේ එහෙම ඍජු ඒකට විරුද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම කරුණාවකින් මෛත්‍රියකින් ප්‍රඥාවකින් තොරව කටයුතු කරන්නේත් නැහැ. ඒක නිසා මේ අර කරකොලතරිය වගේ සුසීමට ඒ කටයුතු පෙන්නලා සුසීමෙන් අහනවා සුසීම මේ රූපේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. දැන් මේ මේ අර අර කතා මොකක්වත් නැතුව කෙලින්ම කායනුපස්සනාවට දානවා. එහෙම නැත්නම් රූප කර්මස්ථානට හිත දානවා. අනිච්චම් බන්තේ. ඒ රූපේ නම් අනිත්‍ය තමයි. ඊට පස්සේ අහනවා යම් කිසි දෙයක් ඒ විදියට අනිත්‍යයි කියලා වැටහෙනවා නම් අන්නේම අනිත්‍යයි කියලා වැටහෙන දෙයක සැපක්ද පවතින බලන්නේ දුකක්ද කියලා. සංකින්චා අනිත්‍යං තං සුඛං වා දුක්ඛං වා. ස්වාමීන් වහන්සේ යමක් අපිට වශයෙන් පවත්වන්න බැරි තරම් වෙනස් වෙන සුළු නම් විපරිණාමයටපත් වෙනවා නම් ඉතින් ඒකම තමයි දුක කියන්නේ. ආ එහෙමනම් යම් යම්පනනිච්චන් දුක්ඛං තං යම අනිත්‍ය දුක නම් ඒක අනාත්මද ආත්මීය සංකල්පයක් තියෙනවා කියලා. ඒතර බුදුරජාණන් මෙයා කියනවා සුසීම කියනවා සෝංශ යමක් මේ විදිහට පෙරලෙන සුළු නම් යමක් ඒ විදිහට තමන්ගේ සැප පිණිස සුඛ පිණිස පිහිටන් නැත්නම් එවැනි දෙයකට නෙවෙයි ආත්මය කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ වශයේ පැවැත්විය හැකි ගතියක්. එහෙම නැත්නම් Tamanට Tamanගේ පාලනේ පවත්වන්න පුළුවන් ගතියක්. ඉතින් එහෙම පෙරලෙන සුළු ගතියක්, පරිණාම ගතියකට එනවනම් අනිත්‍ය ගතියක් තියෙනවනම් සුඛ සුභ නැත්නම් ඒකට අනාත්මයි කියන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේ අර සුසීම වල්වැදි මේ කැලෙන්ගෙන ආපු කුළුමිහරකෙක් වගේ අර ලෝකයේ ලාභ සත්කාර වඩන පැති ගැන විශාල ආසාවකින් පොඩි කැපකිරීමක් නෙමෙයි කරන්නේ පැවිද්දත් ලබනවා. පැවිද්දත් ලබලා බලාගෙන ඉන්නේ අර ලෝකයා රවට්ටන්න පුළුවන්. නැත්නම් ලෝකයා බොහෝ විට ඉස්සරහින් කියාගෙන දුවන අර අර මැජික් ටික තමයි. ඉතින් ඒක කිසි කතාවක කිසිම විදිහකට සරුවචන සාගේ කරන්නේ නැතුව අර සංඝයා වහන්සේලාගේ தත්ත්වය ආරක්ෂා කරලා කියනවා ওই ටික ඇති වෙන්න හෝ නැති වෙන්න හෝ ඉස්සෙල්ලා ධම්මටිචි ඥානෙ පහළ වෙන්න ඕන. ධම්මටිචි ඥානය කියන එක අපේ මේ ਸਰවචනාංශයේගේම අනිකුත් සූත්‍ර කොටස් වල උද්දෘත කරලා බැලුවොත් එහෙම පෙන්නලා තියෙන්නේ සත විසුද්ධි ක්‍රමයට ගත්තොත් නම් ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි අවස්ථාව. නැත්නම් සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් පිරිසිදු වුණාට පස්සේ එන දිට්ඨි විසුද්ධි අවස්ථාව. මෙන්න මේ දිට්ඨි විසුද්ධි අවස්ථාවේ ඉඳලා තමයි ඒ කෙනෙකුගේ හිත ඔය විපස්සනා පැත්තට වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඒක සීලයෙන් සමාධියෙන් ආඩ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ පිටිසට මම හිතනවා එච්චරම සීලේ ආනිසංශය එහෙම නැත්නම් මෙතෙන්ට ගේනකම් ඇති කරගත යුතු පසුබිම එහෙම නැත්නම් ඒකේ පාදනම ගැන කොච්චර විස්තර කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ සීලය නොසලකා හරිනවයි කියලා. යම් කිසි කෙනෙකුට ඒ තමන් සමාදන්ව රකින්න සීලය හරියට පවත්වන්න බැරි නම් ඒ පුදුමාකාර විදියට පස්සේදී සංකීර්ණතා ඇති වෙනවා සංකරතා ඇති වෙනවා ගුරුවරයාටත් අල්ලන්න බෑ. ඒ කරන කෙනාටත් අල්ලන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ කරන දේ කියන, කියන දේ කරන, විනිවිද පෙනෙන, ගතියක් සීලේ තියෙනවා. නැත්නම් සීලාචාර ගතියක් තියෙනවා. එහෙම නැත්නම් හික්මිච්ච ගතියක් තියෙනවා. සීතල ගතියක් තියෙනවනේ මේ වැඩේ කරන්න. ඉතින් ඒක නැතුව අර සුචීම වගේ ධර්මත්තේනක විදියට ඇවිල්ලා මේක මම ඉගෙනගෙන කරන්නම් කියලා පොත්පත් පෙරලා බැලුවට හෝ මොනම දෙයකින්වත් ඒ ධම්මට්ඨිතියට ධර්මේ පාදනමට යන්න බෑ. නිසා සීලය අත්‍යවශ්‍යයි. ඉතින් ඒක සඳහා ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා කොච්චර සීලෙ තියෙන්න ඕනද කියලා. මොකද කිසිම තැනක සරුවචනාංශයේ සීලේ ප්‍රමාණ කරලා නැහැ. සීලයක් ඉල්ලලා තියෙනවා. ඒතකොට ප්‍රශ්න දෙකක් නගිනවා මොකද්ද සීලේ කොච්චර වෙලා රැකලා තියෙන්න ඕනද කියලා. නමුත් මේ සූත්‍ර පිටකයේ තියෙන සිද්ධි දිහා බලනකොට එහෙම කිසිම සීලයක නමක් නැති රැකපු චිත්තක්ෂණ ගානක් නැති ඒ සරකාණි උපාසක එහෙම නැත්නම් ඒ සම්තති මහමෙතිතුමා නැත්නම් සෝපාකලා එහෙම නැත්නම් මේ පටාචාරා වගේ ඇත්තෝ ඒ අතිශ්‍රේෂ්ඨ ඥානත් ලැබලා තියෙනවා. ඒ නිසා මේක පිළිබඳව විග්‍රහ කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ ඒ චිත්තක්ෂණයට එනකන් බුදුන් දකින්නකන් ධර්මයේ දකින්නකන් සංඝයා දැකලා ඒ පරිවර්තන තැනට එනකන් දැන් පටාචාරාව කිව්වා නම් එහෙම එහෙම චාරයක් තිබුණ මිනිස්සෙක් නෙවෙයි. කොටිම කියනවනම් ඒ වෙනකොට හොඳටම පිස්සු හැදිලා දරුවෝ දෙන්නම ගඟේ ගහගෙන ගිහිල්ලා අම්මා තාත්තත් මැරිලා ස්වාමියාත් ණයෙක් ගහලා හුඹහක් උඩ වැටිලා මැරිලා ඇඳුමුත් නැතුව විකාර කර කර හිටපු මිනිස්සෙක්. අර කවුදෝ කියපු මේ පණිවිඩය තමයි සරුවත්තනා සීදිරට ගිහිල්ලා මේ වගේ බණ කී කියන ඉඳලා දෙක පාට කඩාන වැටෙනවා. හොඳ මධ්‍යම තරුණ ලස්සන කාන්තාවක් ඇඳුන් නැතුව. හිතාගන්න එතකොට මිනිස්සුන්ගේ මොන තරම් මොන වගේ ප්‍රචාරයක් යන්නද සරුවචනාංශ ඉදිරිපිට මේ වගේ මේ කාන්තාවක් ඇවිල්ලිවලා ඔළුව නරක් වෙලා බව හැබෑව කඩාන වදිනකොට ඉතින් සරුවචනාංශේ මොනවත් නැතුව පඩතරාවට කිව්වා නැගිටින්නේ සීයලව ගනින් කියලා. <clears throat> නමුත් ඒ ඇඳුම් නැති උනායි කියලා, දරුවෝ නැති උනායි කියලා ස්වාමියා කම්මේ හුඹා කොට මැටලා නිල් පාට වෙලා කුණු වෙලා හිටියා දැක්කයි කියලා අම්මයි තාත්තයි ගේ කඩාන වැටලා මැරිලා මේ ආදාහන කරන දුන් දැක්කයි කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ සතිය පිටව ගන්න. ඒ ඒ ධර්ම මණ්ඩපයේදී මේකෙදිම බණහලා මාර්ග ඥාන ලබන තරමටම අර පිස්සිට හැකියාවක් තිබුණා. එවැනි තත්ත්වයන් අරදී කොහොමද සීල විසුද්ධිය අර්ථකථනයක් දෙන්නේ කියලා. ඒ වගේ වෙලාවල් වලට ඒ ශරුවචන මේ මහසිසාඩක පොත් කියවලාද නැත්නම් අපේ ලুকু සංස්කෘතිය මත දන දෙන්නම එකක් මතයක් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවට ඒ ඇත්ත සීලය අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන සීලයෙන් ඉස්සරහට යනවා. සරුවචනාංශ ඉදිරිපිට ගිහිලා බණ අහනකොට එතෙන්ට යනකම් එහෙම මේ ආගමක් ධර්මයක් එහෙම තිබුණු චරිත නෙවෙයි. සෝපාගගෙත් එහෙම නෑ. එහෙම නැත්නම් ওই සම්තති අමෙච්චමයි කතාවෙත් නෑ. සරකාණි කියලා කියන්නේ අම්මු බේබද්දෙක්. ඒ කිසිම කෙනෙක්ගේ එහෙම හික්මීමක් පේන්නේ නැහැ. නමුත් ඒ ਸਰුවචනාංශ කියනවා මේ අතෝ එක්කෝ මාර්ගඵල ඥානයක් ලැබුවා නැත්නම් නිවන් දැක්කයි. ඒකෙන් වෙන්නේ ඒ චිත්තක්ෂණයේ සීලය අදිෂ්ඨාන කරනවා ඒක හොඳට ගෙනාපු පෙර සංසාරගත පුරුද්ද තියෙනවා. නමුත් මේ වෙලාවේදී හරියටම පණින පිම්මට වෙඩි තිබ්බා වගේ සීල අධිෂ්ඨාන කරපුවාම ආයේ පස්සට යන්නේ නැතුයි කල්ලව. ඒ නිසා පංචිල්ලද්ද, අටසිල්ලද්ද, නවසිල්ලද්ද, දසසිල්ලද්ද, සාමණේර සීලය ඕනේද, උපසම්පදා සීලය ඕනේද? ඒ සේරම ඒ අපි සමාජයේ විසින් දෙන සංඥා ටිකක් විතරයි. එහෙම කියනකොට අකමැති වෙන්න ඉඩ තියෙනවා. මොකද හුඟ දෙනෙක් හිතන්නේ සීලය කියලා වෙනම මේ යුද්ධට අඳිනකොට අඳින සන්නාහය වගේ යකට ඇඳුමක් වගේ එකක් තියෙනවා කියලා. හිතානේ ඉන්නවා ඒක තියෙන්නේ මේ ඇඳුමේ කියලා. එහෙම නැත්නම් මේ අනික් කටිය පටවණේ කියලා. නමුත් සීලේ තියෙන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා සීලබේ ඥාන. අහලා මේ දේ නිසා මට ඉදිරියට යන්න පුළුවන් කියලා අතුරු මාර්ගක අයින් කරලා ඍජු මාර්ගයට බැස ගැනීම කාය ద్వාරයේ වශයෙන් කාය වචී කාය දුස්චරිත වචී දුස්චරිත අයින් කිරීම වශයෙන් හික්මෙන හීලා වෙන තැනකට යන්න ඕනේ. ඒක නිසා අපිට සීලය පිළිබඳව පොතපත දැනුම තියෙන අපට තීන්දුව කරගන්න තියෙන්නේ අපි හැම වෙලාවෙම මේ ඉන්න මට්ටමින් ඉහළ සීලයකට යන්න බලන්න ඕනේ නැත්නම් ඕනම වෙලාවක සීලේ මෙට්ටහි වෙන්න ඉඩ තියෙනවා. ලත්තන මේ පාසි බැඳිලා එහෙම මෙත්තයි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීලය හැම වෙලාවෙම මතක තියාගන්න තීනට වැඩි අදි සීලයක් පාටපත් කරන්න අවස්ථාවල් හම්බ වෙන එකම මිනිහා තමයි යෝගාවචරය කියන්නේ. ඒ යෝගාවචරයත් Tamanට හම්බ වෙන අවස්ථාවල් ප්‍රයෝජන ගන්න නැතුව නෑ මම මේක මේකන ඉදිරියට යන්න හදනවා කියලා කියනවනම් ඒකෙන් අර Taman විශ්ින් කළ යුතු කැපකිරීම නොකර ධර්මයෙන් අතිරේක ලාභ බලාපොරොත්තු වීමක් වෙනවා. එහෙම ආණ්ඩියක් දෙන එක ඇඳහැලිය වගේ තමන් කරන්න තියෙන දේ නොකර තමන්ගේ හාල්මිට දාන්න නැතුව අනික් මනුස්සයාගේ දාපු හාල්මිටෙන් කඳ තම්බිච්චාම මටත් හම්බෙන්න තයි කියලා බලනකොට අන්තිමට හම්බෙන්නේ පැහැෙන උණුවත් එකක් විතරයි. නිසා සීලය පිළිබඳව අද තියෙන ප්‍රධානම දේ තමයි ඒ ගිහි ඇත්තෝ නැවත සලකා බැලීමකට කැමති නැහැ. පැවිද්දොත් කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉන්නවා අපි මේ ගහගෙන තියෙන කුණ්‍යේ හැම තියේදී අපිට බැරිද ප්‍රඥාවෙන් මේක විපස්සනාවෙන් මේක කඩාගෙන යන්න කියලා. ඉතින් ඒකට බැරි බවට හොඳම සාධකය තමයි බටහිර ලෝකේ බටහිර ලෝක කට්ටිය දානවත් සීලව සලකන්නේ නැතුව උත්කෘෂ්ඨ විපස්සනාවෙන් කෙලින්ම නිවන් දකින්න හදනවා. එක දශම ස්ථානක වෙනසක් වෙන්නේ. හරියට ඒගොල්ලෝ බුද්ධිමත් හරියට ඒගොල්ලෝ ඉව ගැන කතා කරනවා. ඒ ලොකු කැපකිරීමකින් භාවනා කරනවා. නමුත් හිතේ වෙනසක් ඇති කරන අඩුවාන අර දාන සීල මට්ටමේවත් හැඩ ගැහෙන්න කැමැත්තක් නැහැ. ඒක ආශියා කරේ එහෙම නෑ. ආශියා කරේ ගෞරවේ තියෙනවා. නමුත් ඒ වුණාට අර මොකාද මොකද්ද බදාගත්තා වගේ ඒ තමන්ගේ මේ ගිහිකම් බදාගෙන යන්න හදනකොට මේ සීලය පිළිබඳව ඒ තියෙන හැඩ ගැහෙන්න බැරි ගතිය සුකනමි නැති ගතිය හරස් වෙන වෙලාවක් එනවා. ඒ නිසා සීල විසුද්ධිය ගැන කතා නොකරට පුංචි කළ සලකනවා නෙවෙයි. ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඒ කාය වචී දුස්චරිත දෙක අයින් කරුවාට පස්සේ ඊ ගාවට තියෙන මනෝ දුස්චරිත. අපි ඒවට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. කාවචි දුස්චරිත වලට කියනවා අපි වීතික්‍රම කෙලස් කියලා. එනත උල්ලංඝනය කරන සමාජ නීති සදාචාරාත්මක පද්ධතිය උල්ලංඝනය කිරීම සීලය හා සම්බන්ධ උල්ලංඝනය නොකිරීම සීල ශික්ෂාව වෙනවා. ඒ උල්ලංඝනය නොකරන පිරිසක් අතරින් කෙනෙක් කල්පනා කරනවා මේක දිග පවත්වන්න සීලය අනිවාර්යයෙන්ම හිතේ කීකරුකමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වචී දුස්චරිත මනෝ දුස් කාය දුස්චරිත නෙවෙයි මනෝ දුස්චරිත වල හික්මීමක් හදා ගන්න ඕනේ. ඒකට අපි කියනවා ඉස්සල්ලා පළවෙනි පියවරට කියනවා සමාධිය කියලා. ඒකෙදි කරන්නේ වීතිකම කෙලස් ගාවට තියෙන පරිඋත්ථාන කෙලස් වෙනතන නීවරණ ධර්ම කියලා කියනවා. නිවන ආවරණය කරන ධර්ම ටික නෙය්‍යා වරණ කියලාත් මේවට කියනවා. අන්නේ ටික තලාවබන එක. යටපත් කරන එක අපි කියනවා සමාධිය කියලා. ඉතින් මේ සමාධිය පිළිබඳවත් මේ සුසීම සූත්‍රය වගේ තැන්වල සලකිල්ලක් ඇත්තෙම නැහැ. කෙලින්ම කියනවා අපි පඤ්ඤා විමුක්තයි කියලා. කිසිම අර මේ සුසිම කියලා අහනවා ඒ හාමුදුරුවෝ ඔබ වහන්සලාට මේ රූප ධාන අරූප ධාන පිළිබඳ වගකීමක් අයිතිවාසිකමක් තියෙනවද කියලා නෑ කියනවා. ඒ වෙනට රහත් වෙලා ඉන්නේ. ඉතින් සමාධි ශික්ෂාවේදී මොකද්ද මෙතන සමාධිය කියලා කියන්නේ? අර්පණ සමාධියක්ද රූපාවචර සමාධියක්ද නැත්නම් සමාපatti වශයෙන් ගැනීම අරූපාවචර සමාධියද කියන එක විස්තර වෙන්නේ නැහැ. මොකද මේක නැතුව යන්නත් බෑ. ඒ කියන්නේ සමාධියක් නැතුව නැත්නම් සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධියක් නැතුව ඉදිරියට යන්න බෑ. නමුත් මොකද්ද මෙතන ලංසුව කියන එක විස්තර වෙන්නේ. ඉතින් මෙතනදී ඔය විශේෂයෙන්ම අපි ඉන්න මේ කාලේ භාවනාව මුල් තැන ඉදිරියටපත් කරපු මහා ශී සාඩෝ ස්වාමීන් වහන්සේට විශේෂ ප්‍රයත්නයක් සිදු කරන්න සිද්ධ වුණා. හරියට අර සීලය කොච්චර කොයි සීලෙ කොච්චර වෙලා කරන්න ඕනද කියන එක සඳහන් වෙලා නැතුව තියෙද්දී බණ භාවනා කරන අයට කොහොමද රාමුවක් ඇඳලා දෙන්න එපා, ඉරක් ඇඳලා දෙන්න එපා, සමීකරණයක් කියලා දෙන්න එපා. ඒක සමාධිය කියන්නේ මොකද්ද කියන එකේදී ඒ ස්වාමීන් වහන්සේ සිද්ධ වුණා. ඒ මෙන්න මෙවැනි සමාධියක් තියෙන්න ඕනේ කියලා. ඉතින් එතනදී මේ මහසීසඩෝ ස්වාමීන් වහන්සේගේ මම දකින වැදගත්කම තමයි එතනදී උන්වහන්සේ පෙන්වන්නේ යෝගාවචර සතිය පැවතිය යුතු උපරිම සුදුසුකම නෙවෙයි අවමයි. සීලේ වශයෙන් යාන්තමට වැඩේ පටන් අරගන්න මේක තියෙන්න ඕන කියලා ඒ ටික නැති කෙනෙකුත් නැති බව ප්‍රකාශ කරනවා ඊගා. ඔක්කොටම ඒ ටික තියෙනවා සිල්වන්ත වෙන්න ඕනකම තියෙනවා. අව මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත වර්ධගත්තොත් බන භාවන කෝකුදත් හිරේ විලංගු වෙලා පින්ට වෙන බව දන්නවා. උසාවියේ ගිහිල්ලා එහෙම නැත්නම් අපාය යන්න වෙන බව දන්නවා. ආ ඒ බව තියෙනවනම් ඕන වෙලාවක හදලා ගන්න පුළුවන්. ඒ සමාධිය ගැන කතා කරනකොටත් මතක් කරනවා අර්පණ සමාධියක් නැති වුණාට උපචාර සමාධියක් තියෙනවා හොඳටම ඇති කියලා. ඉතින් මේක විශාල වාද විවාද වලට තුඩු දුන්නා මෙච්චර උග්‍ර ආර්ය ඥාන එහෙම නැත්නම් අරහත්වයේ නැත්තම් අනාගාමි தත්තෙට මේ උපචාර සමාධියෙන් කරන්නේ කොහොමද කියලා. උපචාර සමාධියෙන් කරන්නේ අර්පණ සමාධිය දොර අරලා දෙන එක විතරයි. මේකෙන් ගියාට පස්සේ ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ අවස්ථාව උපචාර සමාධිය හම්බුණයි කියලා කියන්නේ අර්පණ සමාධිය ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඕනම වෙලාවක යන්න පුළුවන් මොකද අර්පණ සමාධිය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. උපචාර සමාධිය යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ළඟදී කියවපු බණකදී ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක ගැන කියනකොට <clears throat> එහෙම නැත්නම් මේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ මතය අනුමත කිරීමක් වශයෙන් බුද්ධානුසුති භාවනාවෙත් භාවනාවෙනුත් නිවන් දකින්න පුළුවන්. නහම්බික වේ ඒක ධම්මං සමනුපස්සාමි යදිදම් බුද්ධානුස්සති. මම මේ නිවන් දකින්න පුළුවන් එක ධර්මයක් දකින්නව වෙන එකක් වගේ නෙවෙයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය ඔක්කොමලා දන්නවා. බුද්ධානුස්සතියෙන් ලැබෙන්නේ අර උපචාර සමාධිය විතරයි. ඉතින් ඊට පස්සේ කැමැතිනම් ඒ අරමුණ වෙනස් කරලා හෝ එහෙම නැත්නම් ඒ ලැබිච්ච උපචාර සමාධියෙන් විපස්සනාවට හරවලා හෝ ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වැඩක් කෙරෙනකොට කෙරෙන තාලයක් තියෙනවා. නොකෙරෙන ගුරුකමට නැත්තම් නුකරන වෙදකමට කල කෝඳුරු තෙල් කල හතකුයි පතකුයි ඉල්ලනවා. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන එකයි. මේ තියෙන තැනින් ඉන්න තැනින් පුළුවන් තැනින් පටන් ගන්න එක තමයි අපි කියන්නේ ඒ ගැළපෙන විඥාව. අරක නැතුව බෑ මේක නැතුව බෑ කියලා කියන්නෙම ඒ ඉතින් නොකරන වේදකමක් තමයි. ඒ නිසා මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන මේ දෙකේදීම විශේෂ පදනමක් සකස් කරලා පෙන්වන්න සිද්ධ වුණා මහසිසායදෝ ස්වාමීන් වහන්සේට. නමුත් ඒකේ තියෙන විශිෂ්ටත්වය තමයි උන්වහන්සේගේ එලි කර ඉස්ලාම් බුරුම රටට බුරුම රට කියන්නේ අන්තිම සම්ප්‍රදාන කුල රටක්. කවදාකවත් කැමැති නෑ ඔයගේ අලුත් අදහස් වලට. ඒ මොකද අභිධර්මයෙන් පටන් අරගත්ත රට ඒ ලයිස්ට්ුවේලා සුදුසු ගන්න නැත්නම් ඔක්කොම කපලා ඉනවා අයින් කරනවා. මේ මේ දේවල් නැත්තම් බෑ මේක අපේ ගුරු පරපුරේ තිබුණේ මෙහෙමයි කියලා. නමුත් මහචීතාඩෝ පුදුමාකාර විප්ලවීය එහෙම නැත්නම් රැඩිකල් වාදී අදහසක් ඇති කරගත්තා. කවුරු මූලධර්ම වශයෙන් මොනවා කෙරුවත් මම මේක කරලා බලන්න ඕනේ. ඇතර උන්වහන්සේ මේ පටන් අරගත් ඊට ඉස්සලා තිබුණු ගුරුකුලයක් උන්වහන්සේක ප්‍රසිද්ධ කරලා අන්තිමට උන්වහන්සේ යුග පුරුෂෙක් වාටපත් වුණා. ඒක උන්වහන්සේගේ ගතිය නෙවෙයි ලෝකයේ අවශ්‍යතාවය. ඊට පස්සේ ඊටාම ලස්සන්ට ඒ සීල විසුද්ධිය සාධාරණීකරණය කරා චිත්ත විශේෂ සාධාරණීකරණය කරා ඊට පස්සේ එන්නේ අපි මේ ditthi විසුද්ධියට. අනේ ditthi visuddhiyen තමයි මේ භාවනාව නැත්නම් යෝගාවචරය නැත්නම් මේ සතිය නැත්නම් මේ අප්‍රමාදය විපස්සනා පිටට වැටේ. අනේ ditthi visuddhiය ගැන කතා කරනකොට සත්‍ය විසුද්ධි ක්‍රමයේදී ditthi visuddhiය විසුද්ධියක් වශයෙන් ගත්තට පසු කාලේ නැති වෙච්ච මේ විපස්සනා ඥාන වශයෙන් මේවා තවත් කුඩා අණු කුඩා කොටස් වලට කඩලා දක්වනකොට ditthi visuddhiය අවස්ථා තුනකින් නැත්නම් ditthi visuddhiය ඇතුලේ ජවනිකා තුනක් එහෙම නැත්නම් අවස්ථා තුනක් පෙන්නනවා. ඒකේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන සහ සම්මස්සන ඥානේ මුල් කොටස දක්වන්නේ ditthi visuddhi අවස්ථාව වශයෙන්. ඒකෙදී මේ ධම්මඨිති ඥානය කියලා කියන්නේ මේකේ මැද එහෙම නැත්නම් මේ ditthිය හොඳටම තහවුරු වෙන අවස්ථාව ඒක පිළිබඳව මේ සුසීම සූත්‍රයම සාක්ෂි කරගෙන දන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍යයෙන් ඉතින් බලනකොට පේන දර්ශනය වෙන්නේ නැති ditthi visuddhiය සම්පූර්ණ වුණා නම් වෙන විදිහට කියනවා මේ ධම්මට්ඨිච ඥානය සම්පූර්ණ වුණා නම් ඒ කෙනාට චුල්ලසෝතාපන්න කෙනෙක් කියලා බුද්ධකෝසාචාරින් වහන්සේ විශේෂ නාමයක් දීලා තියෙනවා. ඒ පුද්ගලයා මේ ඥානයෙන් යුක්තව පිරෙන්නේ නැතුව මේ ජීවිතය හමාර කරන්න සිද්ධ වුණොත් ජීවිතය කියන්නේ යෝග කර්මය නැත්නම් ඒ ආධ්‍යාත්මික ජීවිතය කරගන්න පුළුවන් කවදාකවත් ඒ පුද්ගලයා ඊගාවාත්මයට අපාගත වෙන්නේ නැහැ කියන්නේ. ඊට සාහිතිකයක් තියෙනවා මොකද මේ ධම්මටි ඥානය කියලා කියන ඒ තරම්ම බලවත් පෙරලියක් හැබෑ වෙනසක් පරිවර්තනයක් පරිණාමයක් රූපාන්තරණයක්. ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ කියනවාද සුසීමට උඹ ඒ ගහගෙන යන පදේ මට තේරෙනවා උඹ හරියට මේ ශාසනේ වැඩ කරන්න නම් ඉස්සල්ලාම ධම්මට්ටිච ඥානෙ තහවුරු වෙන්න ඕන. තහවුරු වෙලඹ තීන්දුව කරපන්. එතන ළඹට ඕන නම් සමතේ දිනු කරන්න පුළුවන්. ඕන නම් විපස්සනා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පාරවල් දෙකක් තියෙන එක කරදරයක් නෙවෙයි අතිරේක ලාභයක්. ඒක නිසා ඉස්සල්ලාම භාවනාවේදී ඒ ධම්මටිච ඥානෙ සාත් අපි තහවුරු කරගන්නවා. ඒ තහවුරු කරන්නට ක්‍රම පහක් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ වලින් උපාදාන ස්කන්ධ පහෙන්ම තහවුරු කරන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේ එක එකක් පිළිවෙලට දක්වන ඉස්ලාම රූපස්කන්ධය සම්බන්ධ කරගෙන ඒ ධම්මටිචි ඥානේ තහවුරු කර ගැනීම තමයි විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා භාවනාවේ පෙන්වන්නේ. එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේ ඉස්ලාම කාග්‍යාසි කය අනුවගිය සතියේ ඒක තමයි පෙන්නන්නේ. ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයෙන් පෙන්වන්නේ මෙන්න මේ රූපය පිළිබඳව කෙනෙක් ධම්මටිති ඥානතන් ධර්මයේ පදනම තාහුරුව සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා ධම්මටිති ඥානය කියලා කියනවා යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා නානා ප්‍රවි නම් වලින් සඳහන් වෙලා තියෙනවා මොකද ඒක හොඳ සම්දිස්ථානයක්. ඉතින් අද පළවෙනි දවසේ ධර්ම දේශනාව වශයෙන් අපි මේ කැලේ කපාගෙන කපාගෙන මෙතෙන් ආවට පස්සේ මං හිතුවා අපි ඉස්ලාම දවසේ නැත්නම් ඊයේ මතක් කරගත්ත ඒ භාවනා උපදේශ වලටත් ගැලපෙන්න ආධුනිකයන්ට තේරෙන්න අපි මේ ඉස්සරහින් තියාගත්ත කායනුපස්සන කායගත සති නැත්තම් රූප මූල කර්මස්ථානයේ මුල් කරගෙන යන ක්‍රමයේ කොහොමද සුත මේ වශයෙන් හෝ තම තමන් ලබලා තියෙන අත්දැකීම් හැටියට චින්තාමේ වශයෙන් මේ ධම්මට්ටිච ඥානෙ කියන එක අපි දිරවගන්නේ කොහොමද? සුසීමට දිරවගත්ත බැරි වුණා. එයා කියනවා වහන්සේ මේ කියන්නේ මට තේරෙන්නේ නැහැ. බුදුහාමර කියනවා ඔබට තේරුණත් වේවා නොතේරුණත් වේවා ඉස්සලා සුසීම ධම්මට්ටිච ඥානෙ ලබන්න ඊට පස්සේ තමයි නිවන් ලබන්නේ කියලා. ඉතින් අපි මේ සුසීමට කොච්චර බැන්නත් හුඳ කරපු හින්දා නිසා තමයි අපිට සූත්‍රයක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලනවා ඒක දිග අරගෙන ගිහිල්ලා අපිත් මේ වගේ මේ මේ කොතනක මේ මෙතෙන්ට එනකන් එක තැනක අනිවාර්යයෙන්ම හැම කෙනෙකුම කොක්ක කහුවෙලා. කවුරක්වත් හිතන්න එපා අපි නන්නේ අපි පිරිසුදුයි කියලා. අනිවාර්යයෙන්ම ওই ධම්මටි ඥාන ළඟට එනකොට අපේ කොක්ක දිගහැරෙන්න ඕන. කොක්කේ තියෙන්නේ චපල ගති. වංචනික ගති. ෂට ගති. මායා ගති. මේ ගතිය අවබෝධ කරගන්නයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ. එහෙම නැතුව මේ ඒක දැකලා ඒකට අනුව දඬුවම් කරලා නුසුදුසුසේ කරන්න නෙමෙයි. ඉතින් ඒක අපිට වැටහෙන්නේ අපේ තියෙන චපල ගතිය පිටින් ආපු බාධාවක් විදියට. කවුරු හරි කරන කරදරයක් විදියට. බුදුරජාණන් කියනවා කිසිම කරදරයක් පිටේ මොකක්වත් නැහැ. ඒක ඇතුළෙම තියෙන කුණ. ඒක ආශේ වශයෙන් එහෙම නැත්නම් අනුශේ වශයෙන් ඇවිල්ලා කොක්ක වදිනවා. ඉතින් ඒක දැන ගැනීම තමයි අපිට කරන්න තියෙන ලොකුම ආත්මනුකම්පාව. අත්ත සිද්ධිය, අත්ත කුසලය මම මේ ධම්මටිඥාන්ට එන්න ඉස්සර වෙලා කොතනද කොක්ක වැදිලා තියෙන්නේ කියලා. කොතනද මම පටලවාගෙන තියෙන්නේ කියලා. කවුරු හරි හිතනවා මට පැටලිලා නැහැ කියලා මම කියනවා සෝරි කියලා. වෙන කියන දෙයක් නැහැ. මොකද ඒ තරම්ම ওই ධර්මයේ කියන එක ගැඹුර. එහෙම නැත්නම් මේ අපේ තියෙන කෙලෙස් වල තියෙන ඝන බහල භාවය, ඒ වගේ මේ වංචනික ධර්ම වල තියෙන වංචනික ස්වરૂපය, එහෙම ලේසියෙන් ඇඟිලි දික් කරලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් අපි අනිවාර්යෙන් පටන් ගන්න යන්න ඕනේ. මේ සුසීම එතෙන් ගියේ ධම්මත්තේනකෙක් විදියට. බුදුජානනාංශගේ රහස්‍ය කරගෙන ඇවිල්ලා ඒවෝ ගන්නලා රට්ටුන්ගේ ලාභ සත්කාර සමාන ලබන්නේ. ඔය මුඛාක් හරි එකක් අපිට තියෙනවා හිත ඇතුලේ. ඒක දැකපු දවසේ මේ සූත්‍රය හමාර වෙන්නේ සුසීමට ඇදේ ඇරලා දීලා. මොකද අපිත් උත්සාහ කරන්න ඕනේ අන්‍ය පරිභාජකයන් ඇවිල්ලා මේ සාසනය කියලා දඬ හදනවා කියන නැත්නම් අපි ළඟ තියෙන කෙලෙස් නිසා අපි මේවෙන් තරනව සුදුසු නෑ කියලා නාස්තික ධර්මයකට යන්න නෙමෙයි. අපි උත්සාහ කරන්න ඕනේ මේක අල්ලගත්තොත් මේ සූත්‍රය ආරමුණු කරගෙන හෝ අපිත් එක්ක වැඩ කරන අනිකුත් කල්යාණ මිත්‍යයන් ආරමුණු කරගෙන හෝ එහෙම නැත්නම් අපේ භාවනා ධ්‍යාම්බෙන ඥානයක් ආරමුණු කරන හෝ මේ කොක්ක මේ ඇදේ මේ චපල භාවය අල්ලගන්න පුළුවන් ලොකු දෙයක්. එනිසා සරුවචනාංශ කියනවා ධම්මටිචි ඥානය අපි එතන කියන මේ සප්පච්චේ පරිග්ඝහ ඥාන නැත්නම් පච්චේ පරිග්ඝහ ඥානෙ නැත්නම් හේතුවත් සමගම අරමුණ දකින්න ගතියට ඉස්සර වෙලා ඒ ඥානෙට පදනමක් වශයෙන් ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ තේරුම් ගන්න. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා කියනකොට ඒ පොතේ නම සඳහන් කරලා තියෙන ඥානෙට නාම රූප පරිච්ඡේද ඥානෙ නිසා ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා මේක නාම ධර්මෙන් පටන් ගන්න ඕනේ. නමුත් නාම රූප පරිච්ඡේද ඥානෙ කිව්වට භාවනා කරන්න ඕනේ රූප ධර්මයක් මත. මේකත් අර වාගේම ප්‍රශ්නයක් කොච්චර සීලය තියෙන්න ඕනද කොච්චර සමාධිය තියෙන්න ඕන කියන වගේ නාම රූප පරිච්ඡේ ඥානෙ ලබන්න නම් අපි රූපෙන් පටන් ගන්න පුළුවන් ද කියලා. ඉතින් ඒ නිසා අද තියෙනවා ලංකාවේ භාවනා ක්‍රම ලංකාවේ හැමතැනම රූප ධර්ම භාවනා කරන්නේ මොන්ටිසෝරි පන්තියේ කට්ටිය. උඩින් යන කට්ටිය කෙලින්ම වේදනානුපස්සනාවෙන් පටන් ගන්නවා, චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා, ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. නානා ප්‍රදේවල් කියනවා. ඇත්තට ඒක බොරුත් නෙවෙයි. මොකද පෙර ආත්මවල කරලාද හොඳ රූප ධර්ම පිළිබඳ හොඳ පරිචයක් තියෙන කෙනාට ඉක්මනට වේදනානුපස්සන අහුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් චිත්තානුපස්සන වශයෙන් තියෙන හිතේ වැඩ කරන හැටි අහුවෙන්න ඉඩ තියෙන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ පිරිසක් එක්ක වැඩ කරනකොට හොඳම ක්‍රමේ තමයි අර 1 2 3 4 ක්‍රමයට යන්නේ. ඒ විතරක් නෙවෙයි කොච්චර ඉහළ දියුණු තත්ත්ව තිබුණත් අර මුල ටික නැවත කරයි කියලා කවදාකවත් ලකුණු කැපෙන්නේ නැහැ. නිහතමානිකමක් ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම මෙවුවා පිළිබඳව අපිට නැවත නැවතත් තමන්ගේම ක්‍රමසා විදි ඍජු ගති මතුවෙන්න පටන් ගන්නවා. ඒක ਸਰුවචනanse අගය කරලා තියෙනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා. අනුපූර්වයෙන් යන්න ඕන. Taman දැන් ඉන්න තැනින් පටන් ගන්න ඕන. ඉතින් ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේට <clears throat> ඔය සමත විදර්ශනා <clears throat> භාවනා මාර්ගය ලියනකොට උන්වහන්සේට ඔය ප්‍රශ්න දෙක තුනටම උත්තර දෙන්න සිද්ධ වුණා. සීලය කියන්නේ කොච්චරක් තියෙන්න ඕන එකක්ද කියලා. ඒකදී මම දකිනවා මහසි සායුරට වැඩි ඊටම සම්ප්‍රදාන කූල උත්තරයක් සම්ප්‍රදාන කූල පසුබිමක් ලොකු ස්වාමීන් වහන්සේ ගත්තා. ඊට වැඩිය බොහෝම විප්ලවීය බොහොම රැඩිකල් වාදී උත්තරයක් මහසි සායුරෝ දීලා තියෙනවා. බුරුම ජාතික වුණා. අපි ලොකු සංස්කෘතික තිබුණ අර ථේරවාදයට තියෙන ගරුත්වයත් සම්මුතියත් නිසා උන්වහන්සේ සීල ශික්ෂාව සෑහෙන රාමුවක් ඇතුලේ කතා කරේ මහසි සායුරෝ කිසිම රාමුවක් නැතුව හරිම ලස්සන විපස්සනා ක්‍රමයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට සමාධි ශික්ෂාව ගැන කතා කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මහසීසාඩෝ ගෙනාපු රැල්ල ලංකාවේ මුල් බැස ගත්තේ ඔය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු තුන් නමක් නිසා ලංකාවේ. එහෙම නැත්නම් ඕක එදාම මැකිලා යන්න ඉඩ තිබුණා. ඒ තරම්ම ඔය සමාධි ශික්ෂා විශේෂ පට්ටම් විශේෂ தত্ত্ব නැතුව මේ කරන්න බෑ කියන જાතිය අද වාගේ මේකත් කරදර කරා. ඒකදී ඔය කහට පිටි සුමති පාල ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඔය මහසී ස්ථාන මුල් වෙච්ච ස්වාමීන් වහන්සේ රේරුකාණේගත් පූජනීය ධම්ම චන්දවිමල ස්වාමීන් වහන්සේ අගම අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගල්දුවේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ පණ්ඩිත් ස්වාමීන් වැඩට බැස්සේ නැහැ නමුත් ප්‍රතිපත්ති වශයෙන් පිළිගත්තා ඒ වගේම මට නම් මතක් වෙන්නේ ඒ කාලේ හිටපු තවත් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියලා කියනවා ඔය කවුරු පඬිතුම මොනවා කිව්වත් මේ ක්‍රමේ කෙරුවොත් හරියනවා කියලා ඒකේ කියපු මේ පතාක යෝධෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය හැම කෙනෙකුටම වැඩි ක්‍රියාවත් කරලා පෙන්වනවා. ඒක ලියලා සමථ විදර්ශනා භාවනා පොතේ ලියලා තියෙනවා. මෙච්චර වටිනා මූලපටන් විස්තර කරන යන භාවනා ක්‍රමයක් කරලා දෙන මේ ක්‍රමය කරන්නෙත් නැතුව ඒක විවේචනය කරන අත්නන්ගේ මොළ ධාතුව සුද්ධ කරන්ඩ මොන જાති කුරුකමක් කෙරුවොත් හරියද කියලා අනේ මට නම් තේරෙන්නේ නැහැ. මේ ගොඩ ඉඳලා පීනන්න උපදෙස් දෙන කට්ටිය පිළිබඳව. ඉතින් ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ වුණා ඔය සමාධිය කියන්නේ මොකද්ද කියන කර්තකතනකට වැඩිය අකටම වගේම නාම රූප පරිච්ඡේ ඥානෙදී රූපේ ඉස්සර කරගෙන යන්න ඕන කියලා. උන්වහන්සේ ඒකට මහා චූල සත්‍යක සූත්‍රය මම කියන්නේ මහා සත්‍යක. මොකක්ද දෙකේ එකක අටුවාව අරගෙන අටුවාචාරින් වහන්සේලා මේ ප්‍රශ්නේ නගලා ඇයි මේ නාම රූප පරිච්ඡේ ඥානෙ කියලා තියලා තියේදී ඇයි මේ රූපෙන් පටන්ගත යුත්තේ කියන එක සාධාරණීකරණය කරනවා. එනිසා ලොකු සංසය හාරලා හාරලා හාරලා ගිහිල්ලා අර අටුවා පාටෙන් තමයි විස්තර කරලා දෙන්නේ නාම රූප පරිච්ඡේ ඥාන කියලා නම තිබ්බට වැඩ කරන්න වෙන්නේ රූපෙන් පටන් අරගෙන කියලා. ඒකට තමයි මම ඔය දැක්කේ කාය කායගත සති සූත්‍රයේදී ਸਰවචනාංශේ ඒ රූපයෙන් පටන් අරගෙන කයෙන් පටන් අරගෙන කල යුතු ක්‍රමය අගය කර බව ස්වාමීන් වහන්සේලා දැකලා තියෙන ආශ්චර්ය අద్භූත ලක්ෂණයක් විදිහට සරුවචනාංශය තුළ තිබුණ අద్භූත ආශ්චර්ය ලක්ෂණයක් තමයි මේ කායනුපස්සනා පිළිබඳව මෙච්චර පළවෙනි තැනට තිබ්බ එකත් ඒක ගරු කරන එක. සරුවචනාංශය ඒක එහෙමමයි කියලා කියලා මහණි කොහොම වඩන ලද කෙසේ බහුලීගත කරන ලද කායනුපස්සනාද ඔය කියන ආශ්චර්ය අද්භූත වෙන්නේ කියලා අර ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ මුල් ටික කියනවා. ඒක තමයි අපි දාර වැඩමුළුව පටන් ගන්න වෙලාවේදී උපදේශ පන්තියට දුන්නේ. ඉතින් ඒකෙදී අපි හිතමු හොඳට විවේකීව නැත්තම් කය පිළිබඳව මෙලෙක් ගතියකින් හාද වෙන ගතියකින් හොඳට කය තැම්පත් කරලා සමබර කරලා ලිහිච්ච ලැහැල්ලු සැහැල්ලු ස්වරූපෙන් කය තියාගෙන එහිම හිත පවත්නකොට මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන කය පවත්නකොට මේ ජීවිත යාත්‍රාවේ පැවැත්ම සතුහ සනිතුහම් කරමින් එක උදරේ පිම්බීම හැකිලිම හෝ නැත්නම් ආනාපානයේ වශයෙන් මේ ප්‍රාණය මේ පැවැත්ම පේන්න පටන් ගන්නවා. හැබැයි පෙනිය යුතු යුතුයි කියලා එකක් නැහැ. පේට ඉඩ තියෙනවා කියන. ඒ මොකද ඒ තරමටම කය තැම්පත් චේතනා මොකුත් නැහැ. හැඟුම් හෝ හිතවිලි ඇහෙන් පිටට දුවන්නේ නැහැ, කනෙන් පිටට දුවන්නේ නැහැ, නාසයෙන් පිටට දුවන්නේ නැහැ, දිවෙන් පිටට දුවන්නේ නැහැ, කයෙන් පිටට දුවන්නේ නැහැ, හිත ඇතුළට නැමෙන. ඒක තමයි අපි සතිය කියලා නිර්වචනය කරේ. යම් තැනක හිත මම දැන් මෙතන කියන තැනට ආවනම් මෙතෙක් කල් බාහිරවත්තිය තිබුණ හිත ඉස්සල්ලාම වතාවට මේ කය සීමා කරන උද්ධම් පාදතලා අදෝතේ කේසමත්තකා තච පරියන්තම් කරගෙන පාතාලයෙන් උඩ කෙස්සල්ලෙන් යට හැම සීමා කරගත්තා වූ මේ ශරීරය ඇතුළට හිත වැටෙනවා. මුදි මේක මම හුඟක් වෙලාවට මතක් කරලා දෙනවා. අපි මෙතෙන් එන්න නම් අපි කියන එකත් අයින් කරනු මම මෙතෙන් එන්න නම් මම දැන් මෙතන කියන තැනට එන්න නම් ඒ චිත්තක්ෂණේ මුළු ලෝකෙම දන් දෙන්න වෙනවා. චේතන දානයක් කරන්න වෙනවා මේ චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ තියෙන ක්ෂණ සම්පත්‍ය තේරුම් අරගෙන මේම් ඉස්සර වූ පස්තර වූ අතීතනාගත සියල්ලම ඒ චිත්තක්ෂණේ දන් දුන්නේ නැත්නම් වර්තමානට හිත ගන්න බෑ. මේ ඉන්න ඉඩම ඇර සේසු සියලුම දිශා භාග අමතක කෙරුවේ නැත්තම් මේ ඉන්න ඉඩමට ගන්න බෑ. ඒ වගේම වටේ ඉන කොච්චර සෙනකක් හිටියත් ඒගොල්ලෝ මාදියා බැලුවත් මට නොසලකා හැරියත් මාව පහත් කළ සැලකුවත් ඒ සියල්ලම පාවා දෙන්න නැතුව මගේ මට ගන්න බෑ හිත. ඒක නිසා එකම චිත්තක්ෂණයක අපි මම දැන් මෙතන තැන්න ගත්තොත් ඒක තමයි අපි ජීවිතේ සංසාරේ කරපු ලොකුම ලොකු දානි. ඕක කරන්නයි අපි මේ පුද්ගලික දාන, සාංගික දාන, මේ පින්ඩපාත දාන, චීවර දාන, ශ්‍රම දාන, ධර්ම දාන නානා ප්‍රකාර ලයිස්තු කරන්න උනොත් එන්න ගණ්ඩායි. නිසා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන එකලසට හිත ගත්තනම් අපි මුළු ජීවිතේම කරන ලද උත්කෘෂ්ඨම දානේ මුගදෙනේ දන්නෙත් නැහැ සිද්ධ වෙනවා. ඒකට එන්න බෑ හැබැයි අර පුංචි පුංචි දාන දෙන්න නැතුව. නමුත් මේකයි ඒකේ කොත පැලඳිල්ල. මේකයි ඒකේ කරඬුව කියලා දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ සඳහා වියදමක් නැහැ. අඩුපාඩුවක් නැහැ. ප්‍රතිග්‍රහක ප්‍රක්ෂයක් අවශ්‍යත් නැහැ. Tamanට මෙතෙන් හිත ගන්න. අපි හිතමු ගත්තයි. ගත්තට පස්සේ ওই පැවැත්ම පේන්න පටන් ගන්නවා. භවයේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රාණේ පේන්න පටන් ගන්නවා. පේන්නේ නැත්තම් මම දැන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ වගේම තමයි මම දැන් මෙතෙන්ද කියන එකට ඇවිල්ලා පළවෙනි චිත්තක්ෂණය කලකොලයි. දෙක කලකොලයි, තුන කලකොලයි, හතර පහ හය හත වෙනකොට තමයි මේක එකලස් වෙන්නේ. මේක මේ මණ්ඩි මිදිලා තැම්පත් වෙනවා. ආනේම තැම්පත් වෙගෙන එනකොට අපි හිතමු ආස්වාස් ප්‍රසවාසෙ පෙන්වයි. ඊට පස්සේ තමයි අපි ඒ හැපෙන තැනක් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා අල්ලගන්න. ඉතින් යම් තැනකදී පියවර 3 4ක් ඉදිරියට ගිහිල්ලා පරියන්ක 7 8ක් හෝ කරලා දවස් 7 8ක් හරි කමන්නේ. කරලා අපිට සාංශුද්ධියක් ආවයි කියලා හිතමු. මේ තමයි ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක හිතවිල්ලකුත් නෙවෙයි. මේක වේදනාවකුත් නෙවෙයි. මේක හුදු සංඥාවකුත් නෙවෙයි. මේක ඇත්තටම ආස්වාසිය. නැත්නම් වායු පොට්ටබ්බ ධාතුවම. ඊට පස්සේ ප්‍රස්වාසය පිට වෙනකොට හොඳ සංසුද්ධියක් එනවනම් මේක ආස්වාසෙත් නෙවෙයි සද්දෙකුත් නෙවෙයි වේදනාවක හිතාගත්තෙකුත් නෙවෙයි සංඥාවකුත් මේක ඇත්තටම ප්‍රස්වාසය. නැත්නම් මේ වායු පොට්ටබ්බ ධාතු කියලා මෙන්න මේ සංහිඳියාව. මේකට කියන්නේ පරිච්ඡේදය කියලා. අපි ඡේද කඩන්නේ රචනයක් ලියනකොට. ඡේද කඩුවේ නැත්නම් රචනේ ලස්සනයි. පළවෙනි එකම හඳුන්වා දීම කියනවා. ඊට පස්සේ අන්තිම එක නිගමනය කියන අතරමැදේ කතා ශරීරය කියලා කියනවා. රචනයේ ශරීරය. ඒ ඡේද කඩන්න ඕනේ. නැත්නම් ලස්සන නැහැ රචනෙ. අන්න ඒ වගේ තමයි අත්දැකීමේදී මේ ආස්වාසි මේ ප්‍රසවාස කියලා වෙන් කරගත්තොත් ඒ ආස්වාසය ආස්වාසයේ වශයෙන් ඒකේ සීතල ගතියක්, හැපෙන ගතියක්, දීර්ඝව හැතින ගතියක් මොනවා හෝ රුප්පන ලක්ෂණ තියෙනවා. රූපාකාර නැත්නම් පාඨවි ලක්ෂණ, තේජෝ ලක්ෂණ, වායෝ ලක්ෂණ, ආපෝ ලක්ෂණ මොනවා හරි එකකින් තමයි අපි දන්නේ මේ ප්‍රස්වාසය නෙවෙයි කියලා අල්ලන්නේ අත් විඳින්නේ අත් දකින්නේ මුඛාකරි රූප ලක්ෂණ වහුඟාක් වෙලාට නිප්පන්න රූපමයි. අනිෂ්පන්න රූප ලක්ෂණ මෙතෙන්ද එන්නේ නැහැ. ඒ නිෂ්පන්න රූප ලක්ෂණ කියලා කියන්නේ බොහෝ විට පට මේ හතරමා ධාතුන් හෝ අතරමා ධාතුන්ගේ ඒ හේවණලි. ඒව එකක් දැකගෙන මේ මේක තමයි. මේ මේක තමයි කියලා එකින් එක එකින් එනකොට කලකොල නොවි. අන්දමන්ද නොවි දකින්න පුළුවන් නම් ඒ රූප ධාතු එහෙම නැත්නම් මේ උණුසුම සිසිලස කම්පන චංචල වශයෙන් ආස්වාද ප්‍රසවාස වශයෙන් ඒ දකින්න දෙයකට අපි කියනවා රූප ධර්ම කියලා. මේ ආස්වාසයයි මේක ප්‍රස්වාසය නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සංඥාවක් නෙවෙයි කියලා දැන කර කියනවා නාම ධර්ම. ප්‍රස්වාසය එනකොට මේක ආස්වාසයක් නෙවෙයි. වේදනා හිතවිලි සද්ද නෙවෙයි. මේ ප්‍රස්වාසයමයි කියලා ඒ ආශ්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න උණුසුමෙන් සීසුත වෙන්කොට දැනගන්න කම්පන චංචලකම වෙන්කොට දැනගන්නවා ඒ දැන ගැනීම කරන්නේ නාම ධර්ම. ඒ යෝගේ මහා ලොකු රටාවක් නැහැ. නැත්තේත් නැහැ. මොකද අපි හැම වෙලාවෙම මේක අනාගන්නේ තියෙන්නේ. හුස්ම ගන්නව දන්නෙත් නැහැ. අවුරුදු ගාණක් හුස්ම ගත්තට පස්සේ තමයි දන්නේ මේ හුස්ම ගන්න සත්තු జాතියක් කියලා. හරියට මාළුවේ වතුරේ ඉන්න මාළුව කවදාකවත් දන්නේ නැතුළු වතුරේ ඉන්නේ කියලා. ගොඩ දාපු දවසට තමයි ඕන්න ගැහෙනකොට තමයි දන්නේ වැඩේ තට්ටු. <clears throat> ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ අපි කොච්චර ගත්තත් කවදාකවත් අපි හිතන්නේ එතනයි නිවන් මාර්ගයේ යතුරු කියලා. අපි හිතන්නේ ආස්වාද ප්‍රසවාස නම් ඕන වෙලාවක කරන්න පුළුවන්. අනික් වැඩ ටික කරලා පටන් ගමු කියලා. අන්තිම බණ්ඩ හොස් ගාලා අන්තිම හුස්ම එනකොට තමයි ඔන්න තීරෙන්න පටන් ගන්න. දැන් ඉතින් යන්න වෙලාව හරි කියලා. ඊට ඉස්සෙල්ලා ආනාපානෙ කරන ගමන් ඒ ආනාපානෙ තමන්ගේ ජීවිතේ කරම වැද්දගත්ම වටිනාම දානයත් මේකමයි ශීලයත් මේකමයි සමාධියත් මේකමයි නාම රූප පරිච්ඡ ඥානයත් මේකමයි මෙන්න මේ දෙක වෙන්කොල්ල හඳුනන්න පුළුවන් රූපණ කොටසට කියනවා රූපාකාර කොටසට කියනවා රූප ධර්ම කියලා ඒවා වෙන්කොට දන්නා ගතියට විඥාණයට කියලා වෙන්කොට දන්නා ගතිය කියනවා නාම ධර්මී කියලා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අනුරාධපුර පැත්තේ ගොඩගොවියෙක් ඒ වාරිජලය අරගෙන හොඳ ලස්සන භෝගයක් වවනවා. මිරිස් කියන්නේ එහෙම නැත්නම් අපි කියමු සෝයා බෝංචි කියලා නැත්නම් මුං ඇට කියලා මොනවා හරි භෝගයක් වවලා. එයා හරියට කල්යල් බල්ලා වැඩ කරලා අස්සනු කොට ගත්තට පස්සේ ඒ කාලෙට හරියට බ මිලදී ගන්න මිනිස්සු ලොරි ගණන් දුවලා ඒ බඩු මිලදී ගන්න බලනින්. ඒ ගන්නකොට දක්ෂ ගොවියා මොකද කරන්නේ? එයා ඒ තද බලයේ තියෙන කාට විකුණන්නේ හොඳට වේලලා විකුණන්න ඉසලා වර්ග කරනවා. ඒක හොඳම ෆස්ට් ග්‍රේඩ් එක මේක. ඊගාව එක දෙවෙනි එක ඊගාව තුන්වෙනි එක මේකයි කියලා හරියට වෙළඳ පොළ බලලා ඒ පළවෙනි ග්‍රේඩ් එක ඕනේ තරුබයි හෝටල් එකට හරි විකුණන්න පුළුවන්. රජගෙදරට හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දන්න කෙනෙක් අල්ල කියනවා මේක තෝරලා තියෙන්නේ මෙච්චරක් මට ඕනේ. එතකොට එයාට පුළුවන් වෙලෙන්දට මේ මෙච්චර කොනේ කියලා යාට අයිතිවාසිකම් කියන්නේ මොකද ඒ ඕනම කෙනෙකුට පරීක්ෂා කරතයාගේ ජාත්‍යන්තර ක්‍රමයේ හැටියට පළවෙනි දේ තෝරලා තියෙනවා. දැන් රබර් කපනකොට RSS 1 2 3 කියලා කපනවා. ඒ තැටියේ දාන මේ වල තියෙන කුණු නැති తত্ত্বය. මිරිසොලත් නම්බර 1 නම්බර 2 නම්බර 3 කියලා තියෙනවා. අන්නේ විදිහට වර්ගේ තෝරන්න පුළුවන් ඒ නිසා අතිරික ලාභයක් ලබනවා. ඊට පස්සේ දෙවෙනි එක ඕන තරක මාකට් එකට දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට ඉච්චර ගාණක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක් වෙලාට ප්‍රමාණය වැඩි. නමුත් ඒක නෙවෙයි. ඊට පස්සේ තුන්වෙනි එක ගෙදර කෑවත් කොහාට කාට හරි දුන්නත් අත්තමට ආමනසකට දුන්නත් ඒකේ ප්‍රශ්නයක් නෑ. අර තෝරන වැඩේ තමයි තියෙන්නේ. නමුත් අපේ සිංහල ගොවියා ඔක්කොම තොගේට දෙනවා. ඒ වෙලාවට යන මුදලාලි කෙනෙකුට එදා ශක්විත රජ වගේ සිගරට් එක පත්තු කරන රුපියල් 100 කොලෙන් තමයි. මොනම ගාණක්වත් නැහැ. එදාට මොකුත් නැහැ. මතක නැහැ. අපි මේ මේ අවුරුදු ගාණක් කන්න මේක තමයි තියෙන්නේ මොනවත් මතක නැහැ. අනේ ඒ වගේ තමයි අපි අනන්ත අප්‍රමාණ හුස්ම ගන්නවා. නමුත් අපි තෝරන්න දන්නේ මේක ආස්වාසි මේක ප්‍රසවාසි කියලා. ඊ අපි අර බලපු මේකේ පෙන්වන අවුරුදු 70ක් ජීවත් වෙන මිනිස්සුගේ හෘදේ වස්තුව බිලියන දෙකමාරක් ගැහෙනවායි කියලා. අපි එකක්වත් අඩු ගානේ මේ මේ හුස්ම ගන්න වෙලාවේ මේ හෘදේ වස්තුවේ ස්පන්දනය කියලා කොයි වෙලාවද අපේ හෘදේ වස්තුවත් එක්ක ජීවත් වෙන්නේ. අනුන්ගේ හෘදේ වස්තුවත් එක්ක නම් අම්මේ බොහොම ප්‍රේමෙන් ජීවත් වෙන්නේ. හැබැයි Tamange ප්‍රහෘදේ වස්තුව heart attack කියයි, blood pressure කියයි, පුපුරලා නැහිනකන් දන්නේ. බුදුරජාණන් කියන්නේ මෙවුවා මේ ගොඩ එන තැන තියෙන මෙතන ඒ නිසා ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දැක ගැනීම කොහොම ලස්සනට අපේ ලොකු සායනසය ආනාපාන සති පළවෙනි එකේ ලියලා තියෙනවා මට මතක නැහැ මම තමයි පොත ලිව්වේ ඒක බණකදී කියන්නේ පොතේ ලියුනේ නෑ මං හිතා මේක ආස්වාසයයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න මේක ප්‍රස්වාසයයි මේක ආස්වාසය නෙවෙයි කියලා දැනගන්න කියනවා. අන්න ඒකෙන් තමයි මේ නාම රූප පරිච්ඡේ ඥානෙට අපි පිවිසෙන්නේ. ඔක විශේෂ ඥානයක් නෙවෙයි. ඔක හරියටම සුතමේ තියෙන එකන හරියට භාවනා කරනකොට සතිය හොඳට එක දිගට ආස්වාස් ප්‍රස්වාස 10 15 20 මුණට මුණ දාගෙන ඉනකොට ඔන්න සාංශුද්ධියක් ඇති වෙනවා. තව ආනපාන 10ක් 15ක් යනකම් හිත කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසයක් වෙනවා. කයමුත් වේදනාවක් ඉන්නේ නැති බව දාන්නවා. බාහිරින් සද්දාවත් බේරුම් ගන්න දාන්න. හිතවිලි ආවත් ගණන් ගන්න තු යන දා. ඒකට දන්න මේ එන ආස්වාසයක් දැන් ඉන්නේ. මම ඒක දිහා හොඳට මුලමඳාක බලන්න ඕනේ. ඒක ඊකට ගියාට පස්සේ ප්‍රසවාසයක් එන්නේ. ඒකට මුලමඳාක බලන්න ඕනේ කිය. හරියට මේ දෙක සාංශුද්ධ කරලා දෙක පරිච්ඡේද කිරීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි. ඉතින් මේක එක දවසක අල්ලගත්තට මේක හිත් වදින්න නම් එහෙම නැත්නම් අබිනිහාරය කරන්න නම් එහෙම නැත්නම් මේක ආසේවන ප්‍රත්‍යයට යන්න නම් භාවිත බහුලීගත කරන්න නම් ලක්ෂ කෝටි වාරයක් මේක කරන්න කියනවා. ඒ කිරීමට බුදුරජාණන් වහන්සේ කරන ධෛර්යයක් වශයෙන්. එහෙම නැත්නම් තුඩුතීමක් වශයෙන් කියනවා ආස්වාස ප්‍රසවාසයේ මහන්නේ බලෝයි දැක්කේ කේ දැක්කේ එක පැතිකඩයි පැතිකඩ 11ක් තියෙනවා ඔක්කොම දකින්නකම් නැවත නැවතත් ආස්වාසයෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් ආස්වාසයේ වෙන් කර කර බලන්නේ ඒ කියන්නේ කවදාකවත් හිතන්න එපයි කියනවා දැක්කා ඉවරයි කියලා. ඊගාට එන ආස්වාසේ සම්පූර්ණම අලුත් එකක්. ඊගාට එන ප්‍රස්වාසේ සම්පූර්ණයෙන්ම අලුත් එකක්. අන්න එදාට ඒ යෝගාවචරයට තේරෙනවා දැන් ඉස්සල්ලා ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන්කර ගැනීමේ පරිච්ඡේද ඥානෙ පහල කරගෙන වැඩ කරනකොට පහ වෙනකොට ඉස්සල්ලා ආස්වාසයෙන් පස්සේ ආස්වාසයෙන් වෙන් වෙන හැටි දැක ගන්න පුළුවන්. ඉස්සලා ප්‍රස්වාසයෙන් පස්සේ ප්‍රාශ්වාසයෙන් වෙන් වෙන හැටි දැනගන්න පුළුවන් වෙනවා. ඒක තමයි සත්‍යපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මට ඉස්සලා ඉස්සලා ගිය ආශ්වාසය දිගයි. දැන් එන්නේ එන්නේ එන්නේ ප්‍රශ්වාසයත් එක්ක නෙමෙයි ගලපන්නේ. ඉස්සලා තිබුණ ආශ්වාසය ප්‍රශ්වාස ආශ්වාසත් එක්ක ගලපන. මෙන්න මේකට කියනවා විපරිණාමය කියලා. ඉස්සලා ඉරහඳ දෙක ගලපන. රාත්‍රී දවල් කියන දෙක ගලපනවා. ඒක ලියවලා අද රාත්‍රියේ හෙට රාත්‍රියෙන් ගලපනවා. අද දවල් හෙට දවල්ම් ගලපනවා. අද පාය පීර හෙට දාය පීරෙන් ගලපනවා. අද පායන හඳ හෙට පායන හඳෙන් ගලපනවා. අන්නේ විදිහට මේ විභජ්‍ය වාදය තමයි අපි ඉදිරියට ගෙනියන්න හදන එක පළවෙනි පළහිර තමයි. ඔය නාම රූප පරිච්ඡේඥාන. එතකොට පිම්බීම හැකිලිම කරන එක නම් මේ පිම්බීම මේ හැකිලිමෙන් හොඳට වෙන් කරලා හඳුවා ගන්න. ඒක හරියට කිරි දෝන මිනිස්සයා කවදාකවත් ඒ කිරි භාජනයට ගොම වැටෙන්න අරින්නේ නැහැ. කිරි භාජනයට ගෝමූත්‍ර වැටෙන්න අරින්නේ නැහැ. වැටුනොත් කිරි කලයක්ම ඉවර කරන එක ගොම කඳුලේ. කිරි ටික වෙනම ගන්නවා. ගෝ ටික ගෝමූත්‍ර ටික වෙනම යනවා. ගොම වෙනම යනවා. මේ තුනටම වටිනාකමක් තියෙනවා. හැබැයි කලවම් වුණොත් ඉවරයි. කලවම් වුණ කද්දාකවත් කිරේ පිරිසුදුකම ගෝමූත්‍රත් එක්ක යන්නේ නැහැ. ගෝ මේ ගොම එක්ක යන්නේ නැහැ. ඒ නිසා ගොමයි මූත්‍රායි ඔක්කොම ඉන්නේ එකම එළදෙනකෙන් තමයි. අන්න ඒ ටික වෙන් කළ දැනගත්ත මනුස්සයා විශාල ලාභයක් උපදවනවා. අන්න ඒ වගේ නාම රූප පරිච්ඡේ ඥානෙදී ආස්වාසි කියන එක මුළු සංසාරෙට තියෙන ඉතාමත්ම වැදගත් කල්යාණ මිත්‍යා බවත් එහි සත්‍ය පිහිටියන එකට ආනාපාන සතිය කියන බවත් ඒකෙදී ආස්වාසේ ප්‍රස්වාසී ගලපීමෙන් ආරම්භ කරන මේ ගමන පහුවෙනකොට ආස්වාසෙන් ආස්වාසයට ගලපනවා ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ගලපනවා දැන් මෙතනදී අපිට පේන්න පටන් ගන්නවා සතිය යම් ප්‍රමාණයකට පණ අල්ලනවා. යම් ප්‍රමාණයකට ආනාපානසික මුණට මුණ දාලා හිටිනවා. පිටින හැම වෙලාවෙම ප්‍රේමයෙන් බලන්න. ආදරයෙන් බලන්න. අනදර කරන්නේ නෑ. පිට එන දේවල් දිහා බලන්න යන්නේ. කැඩුනත් ආයෙ ගෙනල් මේකේ තියෙනවා. අන්නේම කරගෙන කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම්පල උන්වහන්සේ කියනවා මෙතෙන්ට එනකන් ගෙනාපු සතිය තාම දක්ෂ වෙන්නේ මෝරච්ච ඝන බහල වෙච්ච ආස්වාසිය දකින්න විතරයි මෝරච්ච ඝන බහල වෙච්ච ඉච්ඡිත වෙච්ච ප්‍රස්වාසිය විතරයි. නමුත් ආස්වාසියේ මුලක් කියලා එකක් තියෙනවා. ඒක උත්තාමසියුම්. අගක් කියලා එකක් තියෙනවා. ඒක ඉතාමසියුම්. ඒ නිසා ආනාපානය දැක්කයි කියන්න සබ්බකාය වෙන්න නම් මුලුල්ලම දකින්න නම් මේ ආස්වාසිය මෙතෙන්ද එnde ඉස්සර වෙලා කොතන ඉඳලාද ආවේ කියලා මේකේ මුල බලන ඥානය. ආස්වාසියේ එහි මුලත් සමග දැකීම. ප්‍රස්වාසයේ මුලත් දැකීම දැකීමයි යෝ ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. වෙන විදිහකට කියනවා නම් විදෙක් ගාවට දොස්තර කෙනෙක් ගාවට මිනිස්සෙක් කියන්නේ ජීදරදී කරන අත්දකම් සෙල්ලම කරලා ලෙඩාට හුස්ම ගන්න ගන්න බැරි වෙනකොට කඩ බැරි වෙනකොට තමයි ඇස්සගෙන යන්නේ. ගිය ගමන් දොස්තර මහත්තයගේ කර උඩ නගින්නේ. නැගලා කියනවා අම්මෝ දැන් හුස්ම ගන්නත් බෑ අරකත් බෑ මේකත් බෑ ඉක්මනට වෙදකම් කරන්න කියලා. දොස්තර මහත්තයා දන්නවා මෙතන තියෙන රෝග ලක්ෂණ වුණාට දොස්තරට තේරෙන්නේ නැහැ ලෙඩාට තේරෙන්නේ නැහැ උපත්තා කර තේරෙන රෝග මූලයේ. මේ රෝග ලක්ෂණ නැති කරන එක එකක්. එතකොට මේ ගේම් දැන් මේ මේ නෑදෑයට එක නිස්සද්ද කරත හැයි. රෝග මූලයේ හොයන එක සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක්. ඒ නිසා ඒ රෝගියාට මිනිසුන්ට කියලා පොඩ්ඩක් පැත්තකටලා ඉන්න මම මේක මේ දෙදේට මේ බේත කරන්න ඕනේ. ඕගොල්ලෝ ගිහලා අහවල් අහවල් තිය හොයන්නේ කියලා සිංහල වෙද්දු කරන්නේ එක නැට්ටේ ගෙඩි දෙහි හොයන්න පිටක් කරනවා. මොකද හිටියා මහා කරදරේ. එහෙම නැත්නම් ඔය හොයන්න බැරි බෙහෙතක් කියලා කියනවා අමු කඳුරු ගෙන්නේ කියනවා කියේ. එහෙ නැත්නම් බෑගික්නර පැත්තකින් මුහුද වැලි ගෙන්නේ කියලා කියනවා අහසේ තරු ගෙන්නේ කියලා. ඔය මොකද්ද මේ නෑදෑයින්ගෙන් කරන තියෙන කරදරේ බේරන්න කරන වැඩ. දෙහි කියවනම් කොයි එකක් දෙහි තමයි. කෙසේ නමුත් ඊට පස්සේ වෙද ලෙඩ දාන දොස්තර දාන්නවා ලෙඩාගේ රෝග ලක්ෂණ වල වෙදකම් කරන්න ඕන. නැත්නම් මාරාන්තිකයි. රෝග ලක්ෂණ වෙදකම් කරාට රෝග මූලයේ හොයනවා කියන එක එක දවසෙන් කරන්න බෑ. ඒකට බොහෝ කල් ගන්නවා. ඒක ලෙඩාගේ රෝගේ ජීවිතය කැප කරලා වුණක් කරන්න දෙයක් නෑ. නමුත් ලෙඩා වේදා දැනගන්න ඕනේ. එහෙම ලෙඩු නිතර නිතර එනවනම් රෝග මූලය හොයාගන්න. ඒ වගේ බුදුරජාන් වහන්සේ ওই මිනිස්සුયો දුක නැති කරන්න කියලා හදන්නේ ওই රෝග ලක්ෂණ නැති කරන්න හදන්නේ. ඒ තාක් කල් මේ සුසීම කරන වැඩේ තමයි කරන්නේ. අතෙන් යනවා, ඔත්තු බලනවා, මෙතෙන් යනවා, ඔත්තු බලනවා, කෙටි ක්‍රමයට දුක නැති කරනවා. කවදාකවත් කිසි කෙනෙක් ලෑස්ති නැහැ දුක හට ගන්න තැන බලන්න. දුකේ පටන් ගන්න. ඉතින් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා පිළිගන්න මේ රූප ධර්ම කියලා කියන්නේ දුක කියන එක. මුළු රූප ලෝකෙම දුකක්. අපිට ඕනේ එහෙම නෙවෙයිනේ. මේ රූප ලෝකේ ලස්සන පැත්තක් තියෙනවා, කැත පැත්තක් තියෙනවා, කටෙන් දාන වෙනකොට හොඳයි, පස්සෙන් එළියට යන එක හරිනේ. එකම දේ තමයි කරකිලා යන්නේ. හැබැයි භෝජන සංග්‍රහවට ඕනේ අමුත්තෙකුට අපි කතා කරනවා. එලි කරන වෙලාවේ කිට්ටුවටත් කවුරුත් ඉන්නවට කැමති නැහැ කොහෙද යන්නේ කියලා අහුවත් එම රහසෙන් කියලා යන්නේ ඇසිකිලිට. භෝජන සංග්‍රහයට යනකොට අම්මේ ඇඳුම් ඇඳගෙන ලස්සනට හෝන් ගහගෙන ඇඳුම් ආයිත්තම් කරගෙන යන එකම දේ තමයි. ඉතින් ওই වෙනසෙදී මේ මුලට හිත යොදන එක කරව පළවෙනිම සාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ. අනිත් ඔක්කොමලා රෝග ලක්ෂණට වෙදකම් කරා මුලට ගියේ නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා සුසීම. උඹ දැන් මෙතෙන්ද ආවේ මෙන්න මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විශේෂයි බුදුහාමුදුරණ තියෙන උඹට නෑ උඹේ ගෝලියෝ ටික කිව්වේ මොකද්ද බුදුහාමුදුරණකට ගියොත් මේක අල්ලගෙන ඉන්න පුළුවන් ආවොත් අපිට ලාභ සත්කාර ලබන්න පුළුවන් කියලා අන්න එතෙන්ද ඵලයක් ඕක තමයි තණ්හාව කියන්නේ ওই තණ්හාව නිසා තමයි මෙහෙවිල්ල තියෙන්නේ කියන්නේ නැතුව කිව්වා රූපය බලලා රූපයේ තිතිය බලන්නේ කියලා රූපේ කොහෙන්ද ආවේ කියලා බලන්න අපි මෙතන රූපේ කියන්නේ ආස්වාසි වායු පොට්ටබ ධාතු ප්‍රස්වාසි ඉතින් ඒක නිසා යටි ඉරක් ඇඳලා යටින් ලියන්න වෙනවා මේ රූප ධර්ම සියල්ලම දුක්ඛ සත්‍ය කියලා. අපි මේ රූපයක් තියන්නේ අඩි පහයි අඟල් 9ක් උසයි මෙහෙම ෂේප් එක තියෙන අරකයි මේකයි කියලා අපි ළඟ තියෙනවනේ. අපි නළු නිලියන්ගේ දිග පල්ල දැකලා තියෙනවා සරසල් පත්‍රේ දාලා තියෙනවා. කටපාඩමින් කියයි කට්ටියට අතන මෙච්චරයි මෙතන මෙච්චරයි කියලා. මේක දුක්ඛ සත්‍ය කියලා දන්නවනම් ඕවා දමාවිද පත්‍රේ. ඔච්චර උඩ දමාවිද මේකේ. නමුත් අපි හිතනවා එයාට හම්බෙච්ච එක සුඛ සත්‍ය මට හම්බෙච්ච රූපේ දුක්ඛ සත්‍ය කියලා. ඉතින් ඒක හදන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අර ගෙනියන්න හදන්නේ ආස්වාස ප්‍රසවාස කියන්නේ නැහැ. එතන රූප ධර්ම ගැන කතා කරලා රූප ධර්මයේ හටගත් ධම්මට්ඨ ඥානෙට ගෙනිච්චෝ. ආස්වාස ප්‍රසවාස හටගත් තැන. ඕක තමයි මුළු පටිච්ච සමුපාදෙම උච්චරයි. PhD උගන්වනවා පන්ති තියෙනවා නානා ප්‍රදේවල් පටිච්චසමුප්පාදය ගැන විස්තර තියෙනවා. නමුත් මේ රූපේ හටගත්ත තැන ඉතිරිලා රූපේ පිපිලා ආපු හැටි. ආස්වාස ප්‍රකට හටගත්ත තැන ඒකට පස්සේ මේ අපිට වැටහෙන தත්ත්වයට ආපු හැටි කියන දෙක දන්නවනම් ඒකට තමයි ධම්මට්ඨ ඥානෙ කියන්නේ. ඉතින් ඒක වේදනාවල සංඥාවල අල්ලන්න අමාරු නිසා අපි ඉස්සලාම රූප ධර්මයේ අල්ලනවා. අල්ලලා ඉවර වෙලා එමත්ින් සතිය තීක්ෂණ කරගෙන සුපතිත්‍ිත සතියක් වඩටපත් කරගෙන එහෙම දකිද්දි සත්‍ය මේ සමාධිය කඩා ගන්න නැතුව ගියාට පස්සේ අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම වලට යන්න පහසුකම ලැබෙනවා. ඒ පහසුකම ලැබෙන හැටි දැක ගන්න දැන ගන්න පුළුවන් මෙහෙමයි. යම් කිසි කෙනෙක් ආස්වාසියේ මුල බලන්න ගියොත් ප්‍රස්වාසයේ මුල බලන්න ගියොත් ඒ කෙනාට තේරෙනවා ආස්වාසයේ නිමාවට පස්සේ හිස්තනක් නොදැනෙන গুপ্ত තැනකට පස්සේ තමයි ප්‍රස්වාසය පටන් ගන්නේ. දැනෙන්න තැන ඉඳලා අල්ලාගෙන ගියාට පස්සේ ප්‍රස්වාසය ඉවර වෙලා ඒක ගෙවුනට පස්සේ අල්ලන්න බැරි গুপ্ত අන්ධකාර වචනින් නගන්න බැරි විඳින්න බැරි සලකුණු තියන්න බැරි සකස් කරන්න බැරි හරහා ගිහිල්ලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. අන්න ওই ටිකේ තමයි නාම ධර්ම තියෙන්නේ. එනිසා අපි ගොරෝසු තනින් පටන් අරගෙන සියුම් තැනට එමිට බස්සගෙන බස්සගෙන සතිය යනවා සතිය සූදානම් වෙනවා. ඒ අරූපී ද්‍රව්‍ය අරුපි ද්‍රව්‍ය කියන්න බෑ. අරුපි ධර්ම කියයි. අරුපි ධර්ම ධ්‍යාන පුරුෂ වෙනවා. ඒ නිසා හැමදාම ගොරෝසු ආස්වාද ප්‍රසවාසයෙන් පටන් අරගෙන කෙසියුම් කරගෙන යන්නේක ආස්වාසේ එක රැල්ලක් ගත්තොත් මුල බලන්න ඉගෙන ගන්න එක තමයි. කොතනින්ද මේ ආස්වාසේ පටන් ගන්නේ? කොහෙන්ද මේ ප්‍රස්වාසය ආවේ? ඉතින් එහෙමනම් එලඹ සිටි සීය අප්‍රමාදය පමා නොවන ගතිය හුස්ම ඇති වෙනකොටම එතන බලාන ඉන්න ගතිය. සතිමත් වෙන ගතිය. අප්‍රමාදී වෙන ගතිය කියන එක තේරුම් ගන්න වෙනවා අපි දැනට දකින්නේ පමා වෙලා ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච හුස්ම. ඒ මොකද මුල් ටික දකින්න අපි හිත දියුණු කරලා තිබුණේ නැහැ. දන්නේත් නැහැ. දැන් බුදුහාමර කියනවා පුබ්බේව කෝසුසීම ධම්මට්ටිච ඥානං පච්චා නිබ්බාණ. තද්න සුසීමෝට යන්න ඕනේ නම් ඔබ ඉස්සලා මේකේ තීතිය බලාපන්. ආස්වාසියේ තීතිය බලාපන්. ප්‍රස්වාසියේ තීතිය බලාපන්. තීතිය කියලා මේ සිවුම් වෙන්න වෙන්න අරූපී ද්‍රව්‍ය දිහාට තමයි යන්නේ. ඒ අරූපී ද්‍රව්‍ය වලට යන්න නම් ඒක සියුම් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකට එළඹිලා ලෑස්ති වෙලා ගිහිල්ලා අද මම දෙච්චර දැකා හෙට මීටත් කලින් දකින්න මීටත් කලින් දකින්න කියලා යනවා කියන එක රෝගීක රෝග මූලයේ හොයන වගේ කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා වීදියේක 6 4 තෙරෙන්නේ නැති දරුවෙක් හම්බුනොත් එහෙම සත්පුරුෂයෙකුට ඒ දරුවාට කණ්ඩ බොණ්ඩ තියලා දරුවෙන් අහන උඹේ අම්මා අප්පා කවුද කියලා. ඒ සත්පුරුෂයා දන්න මේ දරුවට තියෙන ලොකුම සැප තමයි මුල හොයලා දෙන එක. ඒ දරුවා දන්නේ නැහැ. අම්මගේ තාත්තගේ නම් දන්නේ නැහැ. ඉතින් දරුවා ප්‍රශ්න කරලා කන්න බොන්න දීලා තාත්තා වගේ ඉඳගෙන ඒ දරුවගේ මුල හොයන්න ඕන. ඒක තමයි රෝගයක් දැක්කට පස්සේ රෝග ලක්ෂණ දුරු කරාට මූලේ හොයන්න ඕන. අන්න වගේ රූප ධර්මයේ මූලේ හොයන ගතියට අපි කියනවා ධම්මටිච ඥානෙ කියලා. නමුත් ඒක නෙවෙයි ඒක මේ රූප ධර්ම සම්බන්ධ විතරයි වේදනාවේ සංඥා සංස්කාර විඥාන කියන හැම එකේම බලන්න ඕනේ. එතෙන්යි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පුරාවට සුසීම අඬ ගහගෙන යන්නේ. ඉතින් අපි ඉදිරි දේශනාවලදී බලමු කොහොමද අපි මේ අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්නේ. ඒ වගේම ඉදිරියට තියෙන ධර්ම කොටස මේ ඇති කරගන්න පදනමේ ඉඳගෙන මේ සතියෙන් ඉඳගෙන ඉදිරියට සියුම් කරගන්නේ කොහොමද කියන එක ඉදිරි දේශනාවලදී අපි විතරට ගන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ආරම්භක දේශනාව වශයෙන් ඇති කරගත්ත මේ දැනුම් සම්භාරය නිසා තම තමන්ට ජීත්‍ය ඍජු වීමක්, කාංකා විතරණයක්, නැත්නම් තිබුණු සැක සංකා දුරු වීමක්, ඒ වගේම චිත්ත මනස ප්‍රසීද භාවයක්, නාහප දෙයක් අහන ගතියක්, අහප දෙයක් පිළිසුදුකමක් සිද්ධ වුණා කියලා මම ප්‍රාර්ථනා කරනවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යනුව ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා